සබ්‍රහ බුද්ධ සම්පත්තියෙන් අපි අපි ප්‍රශ්න විචාරාත්මක වැඩපිටක් ධර්ම සාකච්ඡාවක් ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ මේකදී තමයි කල්ලාතු ප්‍රශ්න කියලා දෙන්න පුළුවන් ඒක නැත්නම් සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් ඒ ක්‍රම දෙකම තියෙනවා අපි සතිವಾರයේ පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ ලිඛිත ප්‍රශ්න අපි මතක් කරමු මේ මතකය ලිඛිත ස්වාගත කරන විදිහට. Thank you. සිහිය රැස් කර ගැනීම පහසුයි. ඒකම සිල් ඒකට යන අනුව පාලනා කරන අතරතුර මොහොත නිදියට පාලනය ඒකයි. සිත ඒකට අපාසුන්නේ ඒකට කියන්නේ ඒ පළවෙනි ප්‍රශ්නේදී ආධික දුකකට ආශ්වාස ප්‍රශ්වාස වදින තැන ඉතින් මගේ මේ ආශ්වාස ප්‍රශ්වාස වෙනස වගේ දේවල් නොදේ නොතේරෙනවා තරකට තේරෙනවා අපිට දැන් ඉන්නේ හුස්ම කියන කාරණාව එහෙම නැත්නම් මම දැන් ඉන්නේ මේ ඉඳගෙන ඉන්න බව ඉරියව්වේ බව දන්නවනම් ඒක බුදුහාමුදුරු කියලා තියෙන විදිහට කෙලෙස් අඩුයි හිත පිට ගිහිල්ලා කනගාට වෙලා වර්ෂාතාව වෙලා ඇවිදිනවා නම් තමයි ඒක අපිට පාඩයක් කරගන්න බැරි නැත්නම් ශික්ෂණයක් නැතිවක් වෙන අශික්ෂිත කියලා. ඉතින් ඒ නිසා Tamanට මේ පළවෙනි ප්‍රශ්නේ ආපේ කරනාට වටහලා දෙන්න පුළුවන්. හේතු ගන්නන්න පුළුවන්. මගේ හිත පිට ගිහිල්ලා නැත්නම් හිත හුස්මේ ඒක හැපෙන තැන නොදන්නා ප්‍රශ්නයක් නෑ. මේ ආශාසෙ මේ ප්‍රසවාසෙ කියලා වෙන් කර නොගත්තට ප්‍රශ්නයක් නෑ. එසේ පළවෙනි ප්‍රශ්න දීපු එකනට පුළුවන් කියන්නේ අප දැන් හුස්මේ ඉන්නේ මම ඉන්නේ සද්දක නෙවෙයි මම ඉන්නේ වේදනාවක නෙවෙයි වෙන දෙයක නෙවෙයි හුස්මේ ඉන්න බව දැනනවා කියන එක අට උත්තර දෙන්න පුළුවන් කියලා මම හරි ආශා කරනවා. ඒක කොහොමද කියන්නේ? දැන් මම හුස්මේ ඉන්නේ වෙන තැනක නෙවෙයි කියන කොහොමද සාතික කොහොමද මට කියලා දෙන්නේ? හිතන්න පුළුවන් බව නැතිලා. හුස්ම ගන්න නැති උනත් හිතනවා කොහොමද නැහැ හිතනවා විනෝද දැන් මම වගේ කෙනෙක් ඔප්පු කරලා පෙන්නන්නේ කොහොමද? කියා දෙන්නේ කොහොමද නැහැ මගේ හිත හුස්ම ගන්න පිට නෙවෙයි හුස්මෙමයි තියෙන්නේ කියලා තමන්ගේ උරගා බලන්නේ කොහොමද? සහතික වෙන්නේ මොකෙන්ද? ඉතින් මට කොච්චර අමාරු වැඩද විනය කරන්න කියන දේ කොච්චර අමාරු නම් ඉතින් මං ඉල්ලා එන්නවා අනිත් දවසේ ඉස්කු ගන්නකොට හිතට කියන්න කියනවා මාස්වාර ආපුරුත් එක භාවනා කරන්න දෙන්නේ ඒ ආපුරු මොනවා කිව්වත් නැහැ දැන් කොහොම හරි අම සත්‍යක නෙවෙයි වේදනාවක නෙවෙයි වෙන අමාරුක නෙවෙයි හුස්ම ඉන්න බාට මොකද්ද තියෙන ලකුණ මොකද්ද ඒක තහවුරු කරගන්න කොහොමද කියන ප්‍රශ්න තමයි තමන්ගෙන් අහන්න. නැත්නම් හුස්ම ගන්නවා කියලා හිතනවා වෙන්නේ ඉඳී තියෙනවා. ඒකට බුදුහාමුදුරුවෝ සාක්ෂි වෙන්නේ. බුදුහාමුදුරුවෝ සාක්ෂි වෙන්නේ හුස්ම ගන්න බවට හුස්ම තහවුරු කෙරුවොත් විතරයි. ඒකට කියන්නේ ප්‍රත්‍යක්ෂය කියලා. ඒකට කියන්නේ සාක්ෂි වෙනවා කියන්නේ. අන්න ඒක සාක්ෂි වෙන එක ජීව ආකාරයෙන් අපි කරන්නේ. ඒක ආකාරයෙන් හරි දෙකකින් හරි තුනකින් හරි ඒක නිසා වබුස්ම ගන්න වෙන තැනක නෙවෙයි කියන තමන්ගේ ඇඟ ඇතුලේ මං ඉන්නේ. මම ඊයේ හෝ හෙට හෝ එන්න දින දැක්කන ඉන්නව නෙවෙයි. අතන මෙතන දෙයක් හිතනව නෙවෙයි. මේ වර්තමානයේ ඉන්න බවට එක ලක්ෂණ කරන උස්ම ගන්න එක. අඩු ගානේ මම ඉන්නේ මගේ ඇඟත් එක්ක කියලා. නැත්නම් මේ ඉන්න ඉරියව්වත් එක්ක කියලා. ඒව නැත්තම් මෙහෙමත් කියනවා. ඒ උස්ම ගන්න වෙලාවේදී Tamanට ජීවිත වැඩි අමාරුවක් වෙන්නේ මම කියන්නේ මම මැරිලා නැහැ කියලා තේරෙනවා ඒකට අහන්න පුළුවන් කොහොමද දැන මැරෙලා <laughs> ඒ කොහොමද කාටදොත් ඒක මොකද දැනෙන්නේ ඒ නම් දැන් දැනෙන්නේ කියලා මට කිව්වේ ඔකට බලවෙන්නේ ලේ තුන උස්ම ගන්න දැනෙන්නේ දැන් මම කොට දුන්නා ගැන දැන දැනෙන්නේ නැහැ කියලා කියනනම් දැන් කියනවා පපෝස් පහත් වෙන දැනනවා කියන නඩුව කරා. එහෙම කිව්වේ නෑනේ. අපි කිව්වේ හිත හිත යන්නේ කයේ තියෙනවා දෙක කුෂ්ණ ගන්න වෙන එකක් නෙවෙයි. එතකොට ඒක නාසිකාග්‍රේ වෙන්න බෑ මම ලස්සන කතාවක් කියන්න ඕගොල්ලෝ hina වෙයි. ඒක මේ බෞද්ධ ගම්පගත මණ්ඩලයේ ජීවිච්ච පොතක් මම භාවනා කියනවා. ඇතින්නියක් ඉඳලා තියෙනවා. ඒ ඇතින් නුවර පෙරහැරට ගිහිල්ලා අලියෙක් පොඩි ලව් එකක් ගිහිල්ලා බබෙක් හම්බුනේ. හම්බුනට පස්සේ පැටියත් එක්ක පන්සලේ වත්තේ වැදලා ඉඳලා තියෙනවා. අනේ හාමුදුරුවෝ අර පැටිය විකුණුවා. ඒකට පස්සේ ඇතින්නිට අපි හිතට අමාරුයි. ඊට පස්සේ දාස ගිහිල්ලා බලනකොට පෙරහැරදී අර ගිය පාර ප්‍රේම කරපු ගතා වෙන ඇතින්නියක් එක්ක යනවා දැකලා කේන්ති කියලා. ඊට පස්සේ අනිකාරයා හෙන්ඩුවින් යනවා. ඉතින් දැන් ඒකත් නැහැ. ඊගවුරුත් යනකොට යතයි කුලේ විලංගු හබුතන තුවාල වෙලා මැස්සෝ අහලා තුවා ඔඩු ගිහිල්ලා. ඊට පස්සේ අවුරුදු යනකොට හිටියේ. මේ කාරණා තුන නිසා ඇතින් විට බොහෝම හිතවනාප වෙලා. ඉතින් ඇතින් අලිවන්ති බදලා ඉන්න වෙලාවේදී පන්සලේ පණ මඩුවේ උපාසකම්ම කෙනෙක් ඇවිල්ලා සිල්මෑන කෙනෙක් ඇයිද වාද කම්මලාවල් විදිහට භාවනාව කියන්නේ. මේක හිතාගත්තල ඕන ඕන මොනවාරි අලි කරදරයක් වුණා නැත්නම් මම භාවනා කරන්න ඕන දැන් කියන. ඉතින් අහගෙන ඉන්නකොට කිව්වලු මේ උකට වාඩි වෙලා නාසිකාග්‍රේ නැත්නම් උඩුතොලේ බලන්න. මේකේ බැලුවලු මේකට උඩුතොලක් අල්ලන්න බැහැ. අචින්නේට හරි කරදරයක් දැන් මේ කුඩු තුනක් අල්ලන්නවර ඉඳාගත්තම වැඩේ ඉවරයි. මට භාවනා කරන්න බෑ කියලා. ඉතින් ඊට පස්සේ හතර වෙනි එකක් දැම්මා. ඊට පහුවෙන්ද තරුමෑණියුම ඇවිල්ලා අර සිල් මෑණියුන්ට අනික් මෑණියුන්ට බණ කරන මේ අම්මත් ඉඳලා තියලා තියෙන්නේ කිව්වට මට මෑණියෝ කුඩු තුන අහුවෙන්නේ නැහැ කියලා. ඊට අර අම්මා ගිහලා සක්මන් කරලා කකුලට පෑගෙන එක බලන්න. අන්න ඇතිදි තත් අහුනගේ පාඩම. එතන ඉඳලා සක්මන් භාවනා ගැන කියලා දෙනවා. අලිකෝ කලි කපුරු විම තීරකට වැඩි බෑගෙනකොට කොහොමද දැනෙන්නේ? මුලක් බෑගෙනකොට කොහොමද දැනෙන්නේ? දැන් නම් මට පුදුතොල තේරෙන්නේ නැතුනට ප්‍රශ්නයක් නැහැ. මට පුළුවන් භාවනා කරන්න කියලා පුදුම ලස්සන සක්මන් භාවනා විස්තරයක් තියෙනවා. ඉතින් ඒ නිසා උඩුතොලේ හෝ නාසිකාග්‍රේ හෝ වැටෙනවා කියන එක නෙවෙයි ප්‍රශ්නේ. කොතනක හෝ දැනෙන දෙයක් අල්ලගෙන ඉන්න එකයි තියෙන්නේ. ඒක මේක අනික් කාටත් වැදගත්. ගොඩනෙක් අර පොත්තර තියෙන දෙයක් අල්ලගෙන ඒක පස්සේ වේලෝ එළවන්නේ මොකුත් නැහැ. ඒක වාඩි වෙලා බලන්න මම මැරෙලා නැති කියලා. ඒක තමයි තියෙන මොනවාරි ක්‍රමයකට තියෙන. මට නිින්ද ගිහිල්ලා නැහැ. මම නිින්ද දිඳාගෙන නෙවෙයි. මට ක්ලාන්ත වෙලා නැහැ, සීමුද්ද වෙලා නැහැ. ආ ඔය බවට ලකුණක් තියෙනවා. ඒක තමයි උස්මත් එක්ක. මොනවායිම නැත්තම් වෙන දෙයක වෙන පුනා ස්පර්ශයක් වෙන. අනේ කොහේ එකේ තුන සත්‍ය කියන පිටුව ගත්තොත් නැගත් එක යාලුනොත් හිත එක සුවද වුණොත් ඉස්සරහට යනකොට ටික ටික ටික ටික අර හුස්ම පිටිපත දැනීම වැඩි වෙන කිසි. ඇති දැනෙන ඒතරතු දෙන්න. ඉන්ද්‍රා ආමානසික ආරම්භ කරනවා. ධර්මයේ ඉස්සරහින් කොට ඒ බාහිර වේදිකේ නිසා ඒ වාද ආර්ථ අන්තයි. ඒ කාර්යයේ ප්‍රතිස්ථාපනයේ පවු නැවත ආත්ම අන්තයි. නැවත උදවල විවේකීව වාග්මුදේ සාහිත්‍යයේ යන්නේ එසේම දුවා උස්මරයට සිදුවේ. නැවත ජීවිතයේ අතේ අධ්‍යයනයේ ඒ භාවනා කිහිපෙ දෙන්නේ. අනාගත මරුවලනේ දැන් මාතර දෙයෙන් සතන් ආරණාවේ දැලදී ඇලු ස්වාමීන් වහන්සේගේ දැන් ඕකී සතරේදී ඉඳගෙන කියලා ආරම්භු මහානාගාරයේ කෙසේ දැයි ආරම්භකල ප්‍රතිස්තේන අවරණකේ ආරම්භන වහන්සේය කරුණීක ස්වාමීන් වහන්සේලා ආර්ය මන්ත්‍රය සතරා සත්‍යවෝධයේ විවාහය ආරම්භ. දුපට තේරෙන්නේ කාණ බැටේ විෂා ඉන්දියානේ යයි. ඒක තමයි එක පැත්තකින් මේ ළඟදී මම ආමුණා සුදු මාත්‍රු වෙන්නේ ඒකට භාවනා කරලා නිතරම ඇලීමක් වෙන දැනීමක් වෙනවා ඒක නිකන් ලොකු වෙලා වැටෙනවා නිින්ද ගිහින් නැති මැරෙලා නැති බව නිින්ද ගිහින් නැති බව ශාන්ත වෙලා නැති බව. මේක කොච්චර බලවත් කියලා මුළු වැයම කියන්නේ. මුළු වැයම නැති. හසිත ඒකද මෙයා බීති බව. ඊට පස්සේ මට විශ්වයට ආදානේ ගොරුනි කියන්නේ. ඉතින් හිටියා ඉතින් හිටියා මොන වැඩ කරා තමන් ඉන්න බව, නිහඬ බව, ක්ලාන්ත වෙලා නැති බව තේරෙනවා. ඉතින් ඒක ලැබෙනවා නම් ආපහු හිතේ දුක නා. අවිලෙකට කිසිම මාව රුචිකර බවක් තියෙනවා. මේ අවදි වෙලා නිරා ගන්න. ඉතින් මම නම් භාවනා කරේ මොකටද කියන්නේ? භාවනා කරනකොට තමයි. භාවනා කරන අවදි කරනවා. ඒක අවදි කරාට පස්සේ ඒ මොකදේ තමයි බෑ. ඒක ඒක ආමුතු මානසික ඒක කියන්නේ fear of freedom හිස්තැනට බයයි, අවදිකමට බයයි. ඉතින් මම මේ සුද්ධත්ක විනාඩි 10 5 කියලා කතා කරනවා. කතාව මුත්තටම hina වෙන්න දෙතුනා කතා කරා. මම කෝකට සතුටු වෙනවා. ඔබ බාරගනි. ඔබ බාරගත්තම සීතලයි කියන්නේ. ඊළඟ 15 කට විනාඩියකට සාමනස දෙකේ බය කියලා. මම මෙතෙක් කර මේක කතා කරන්න කරපු විදිය නිසා නින්දයක් බයයි. ආනපාන හිත දාන්න බයයි. මොකද ඒක පාරට මේක නිකන් නැගිටලා හිටිනවා. රෑ නැහැ දවන්නේ තේරෙන්නේ. තේරෙන්නකට කිසි අවදි වෙන්නේ. ඒක නිසා මේ ආනාපාන කරනකොට බුද්ධියට හෝ බුද්ධියට හෝ දෙකටම පාරදී. සමහර ආනාපාන කරනකොට බුද්ධියන දැකලා තියෙනවා. ඒ එකක් ඒක. අනිතික බුදු වෙනවා. මුළු කතාවත් ඉන්නේ. මුළු වැයම කටයුතු මොනවා කරත් මොනම වෙහෙකක් නැහැ. හැබැයි අර දන්නේතුව අසත්පුරුෂයෙකුට බෑ. සත්පුරුෂයා මේක තමයි අවදි කරගන්න. ඒක අවදි කරගන්නවා. ඒක උද්දච්ච කෘත්‍යයක්. උද්දච්චාවම පිට අසහනකාරී ආතතියකට ලක් වෙනවා. නින්දයන්නේ. මේ වරදුල තේරුම් ගන්නවා වීර්යය කියලා. ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියනවා කළා දෙනවා. අධික වීර්යයක් නෙවෙයි මෙතන තියෙන උද්දච්චය. තැවිසිලා. ඒක එනකොට ආසානෙ තියෙනවා. ඒක එනකොට ආතතිය තියෙනවා. භාවනාවෙන් වෙන එක ඒ වේ ශක්තිය පොඩක් වැඩි වෙන වෙන ප්‍රකාශය තමයි වැඩ කටයුතු කරනවා කිසිම වැඩක වෙහෙසක් පිළි දෙන්නේ නැහැ. විශ්‍රාමයෙන් පාලන අවශ්‍ය කියනවා. ඔබත් ගොඩක් වෙලා ඉන්න ඕනේ. ඉතින් ඒ භාවනාවේ ආදි විච්ච මේ හිතට බය වෙන එක මේකෙම තියෙන අසු ප්‍රතිපලයක් අතුරු ප්‍රතිපලයක් ඒක නැති කරන්නයි අපි සාධාව ඇති කරගන්නේ සීලයක් ඇති කරගන්නේ සතියක් ඇති කරගන්නේ ඒක සත්‍යයෙන් සීලෙන් සතියෙන් ඉන්නවනම් අපි කෙලෙස් අත්හැරට මිදී නිමුණ තැනක ඉන්නේ ඒකාබද්ධ කරගන්නවා මිස අරමුණු මාර්ග කරනවා හෝ වෙනදයක් මේක නෙවෙයි කරන්නේ මේක තමයි ඔබට දැනගන්න පුළුවන් වෙනවා ඉදිරියට ජීවිතේ අමලියක් කරදරයක් හිතට තරහාකරන දුකක් ආපු ගමන් ඒ දුක එන්නේ මේක යටපත් කරගෙන ඒ වෙලාවට මොකක්වත් නැහැ. එතකොට කියනවා අර එදා තිබුණු අර අවදි වෙච්ච ගතිය මීට වඩා නිෂ්කලංකයි පිළිච්ච ගතියක් තියෙනවා. ලෙඩක් කරදරයක් නෙවෙයි කියන දෙක සංසන්දනය කරගන්න. මේ ගතියට එන අයගේ මනස කර තියෙන ලකුණක් තමයි කය මානසිකව වැඩ කරන්නේ. කයමානසිකව වැඩ කරන්නේ නැතුව හිට මේක ආවට පස්සේ ඒක නිින්දන මණ්ඩලයේ රෝගයක් වගේ පේන්න පටන් ගන්නවා. ඒ ඇයට කරන්න සීනි ශාසනික කටයුත්තක් අපිට කරන්නේ සාකර උදව්වක් කරන එක අරගෙන හුද්දට দাঁඩි දාන්න කරන්නේ. වැඩිමිනුට පස්සේ ඕකක් නෑ. විවිධයේ රසයක් වෙනවා. ඒ නිසා ආනපන දෝෂයක් නෙවෙයි මේක තියෙන්නේ. මේක හොඳට හැම ඉදියවෙදී පුරුදු කරලා පුරුදු කරලා සාදර වෙන්න. සාදර වෙලා මේක මගේ සංසාර ගමනේ දෙවැන්න සහකාරය බවට පත් කරගන්න කැතියි. ඉතින් මේක හොඳ ලස්සනට කියලා තියෙනවා මම රිසර්ච් ප්‍රොසෙස් එකකට කරා වගේ. උගයන් නාස්කාරේ මට වැටෙන්නේ නැහැ. උඩු පොළ වැටෙන්නේ නැහැ වගේ ප්‍රශ්න එනකොට සක්මනේදී ඔලොස් ඉන්නේ නැහැ. අර භාවනාදී ඇත්තට වහගත්තට පස්සේ අපේ අර කල්පනාවල වෙනස් වෙනවා. ඒක අරගෙන ඉන්න කෙනා. ඇත්තට අර පෙන්නති පොඩක් පෙන්නති කෙනාට වාක්‍ය ගැන මම දන්නේ නැහැ. සක්මන් කරනකොට දැන් එක කිසිම පටලවිල්ලක් කියන්නේ නැහැ. ආසනාවකට වෙලා තියෙන දුදෙන සක්මන් කරන්නේ දැන් ඔය පළවෙනි දෙවෙනි ප්‍රශ්නේ අපේ කරන සක්මන්ට ඉසුදි කරනවා කියලා කියන්නේ අපම බාහන කරලා දෙවිල නැහැ. මෙයා පිළිමි කෙනෙක් තමයි කරන පොළු ගස්න දින්න තීනන්ද පස්සේ පතර සක්මන් කරන්න තාප්පයක් උඩ පස්සේ පතර සක්මන් කරනවා මොනක්වත් නැතුව. ඒක කාන්තාව කරන්න කියලා පොළු බැලුවා වෙනවා. ඒ කාන්තාව මොකද ව්‍යායාමයක් කරන්න වල ඔළුවට ගන්නවා. හරි මොකක් හරි පුරුදු කරගන්න. නැතුව මේ කෑවොත් නිකන් වෙනවා. බත් නිකන් දෙන බත් කෑවොත් නිකන් වෙනවා. ඒක මහන්සි විදියට මහන්සි කියන්නේ එක වහන්සි කරන්නේ. කාට හරි සේවය කරනවා. අපි ගොඩාක් සේවය කරනවා. ඒකෝන හොඳට ගාඩි දාන කොට මොකක් කරන්නේ. සක්මනේ එහෙම නිකන් ඉඳ දෙන්නේ. සක්මනේ සමකේ ක්‍රියාශීලී භාවනාවක්. උත්තර සක්මන කරන්නේ. සරවරක් කරලා ප්‍රශ්න කෙනෙක් අසනීපී ව්‍යාධියට පත් වාඩි වී පවා නැතිව ඇදෙවි සිටින්නේ ආනාපානසති පාරාංග නැතිවි. එසේනම් ඒ අවස්ථාව කිවිද සුසු කාරණාවක් මතය ආකාරයෙන් පාදා දෙන්නේ. අසනීප වෙලා අරට දුරට පස්සේ ආනාපාන කරන්න පුළුවන්ද කියලා මට අහන්න හිතෙනවා. ලෙඩුණා කියලා ආනාපාන නැතද? ඇඳට ගියා කියලා ආනාපාන නැතද? ඒක කරන්න පුළුවන් නම් ජීවිතයට අවදි වෙනවා කියන එක. ආනාපානට අවදි වෙන සතිය කියන්නේ මේ ආනාපාන සතිය කියන මොකද්දෝ තොරක් දාගෙන. කද්දෝ තුනක් පලංගාගෙන මේ ආනාපාන සතිය කරන්නේ කියම නයි වගේ පිපිලිට කරනවා. ඒකල කියන ඉසේ කරනවා. මෙච්චර කල් සංසාරේ විශ්ම ගත්ත ඉසේ ගත්තම ආවේ නෑ. මේ ආනාපාන සතිය කරන්නේ කියන රක්මන් කරන්නේ යම පොර වෙලා වගේ. දුර්ගෝකාරෝ කොක්කු වගේ මොනවද වෙන්නේ? හැබැයි කාටවත් බලක් කරන්නේ. ලෙඩ වුණාට පස්සේ පරිශ්‍රණය කරන්න බෑ. ඒකෙන් මොනකට කරගන්න බෑ. ඥානය තියෙනවා තේරුම් ගන්න වෙනවා. ඇඳේ හිටිය දෙද වුණා, ඉස්ටි වුණා, පුරුෂ වුණා, උෂ්ම වලක්වන්න බැරි දෙයක් නිසා සර්වඥාන්ගේ උෂ්මත ගත කාල සතිය දෙන්නේ තියෙනවා. ඔළුවේ හිටගෙන බලන්න උෂ්ම ගන්න කෙටුවා කියන්නේ. බබා හරි කියලා උෂ්ම නොගෙදිනවා. මට පොල් ගන්න තියෙනවා, මහල් කරන්න තියෙනවා කියලා උෂ්ම පැත්තකට තියෙන වෙනවා තියෙනවා. උෂ්ම ගන්නවා කවදාන්නවනේ හුස්ම ගන්න බවට අවදි නම් හුස්ම ගන්න බවට අප්‍රමාද නම් එළඹ වාසය කරනවා. මානසිකට ඕ කිසිම නිදහසක් කිසිමක නිදහසකට කරුණා නෑ මෙන්න මේ කාරණාව නිසා මට භාවනා කරන්න බෑ කියලා මොකක් කරන්නේ. මොකද මනස ජීවත් වෙනකම් අවසාන බිඳුව දක්වා හුස්ම ගන්නවා. නිසා සර්වඥාන්සේ සතිය ගැට ගහලා තියෙන්නේ ආනාපානට. ඒකත් ලාදාකට දාගෙන නැරලකම් අරනව දාන්නවා සත්‍යපත් වෙන්න නමුත් අනික් කට්ටිය දැන් මේ මොකක්ද හොයාගෙන දැත්තකින් ගන්නේ අනිත් හැම කෙනාම හිතා ගන්න උදේ අපි වැටෙනවා අපි විද්‍යාත්මකපත් වෙනවා ඇඳට වැටෙනවා වැටෙනට පස්සේ කරන්න දෙයක් නෑ දැන් දැනගෙන හිටියොත් එදාට ආනපානතික සතියකට ගන්න යනවා ඒක නිසායි ඒ දේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ සංසාර රෝග හතරක්. රෝග හතරට අනිවාර්යයෙන්ම පිටට බව දැනගෙන ජීවිතේ බාතර යවවන වයසේ කණු කිෂ්ටි බීති ජීවිතේ ප්‍රථම යාමේ. තුන් යාමෙන් ප්‍රථම යාමේ. මේ ආනාපානට සතිය ගැට ගන්න. නැත්නම් ආනාපාන සතිය සර්වතරට පුදුකට දෙන්නේ කියලා තියෙනවා. කරුණාවතය මොකද අන්තිම වෙලා මේ වගේ වුණාට පස්සේ පරිශ්‍රණය කරන්න ධෛර්යය නෑ උනන්දු නෑ කරගන්න බෑ හිත වැටිලා. අවු බෑ කියලා කියන්නේ අවශ්‍ය දෙය උෂ්ණ කරන දාන උෂ්ණ කරන බවට ආවදීනික කරන්නේ. අසයන් සම්මත භාවනා කරනකොට ආධිකාරණ දෙන්නේ අතපසුබිම් නිසා සියලු බාධායන් කිහිපයකට විසාරනවා. භාවනා කරන කෙනාගේ අතිසරවා එයාට කතා කරලා එයා සමාධිය පුදවන්නේ. භාවනාවේ සිදුවෙන ආකාරයේ කියන සම්ප්‍රේයයන් අලෙන්දුව භාවනා කරන්නේ දුරහා හද සෝමිත වන්දී. භාවනාව ආසනයේ සිටදී ඒ ඒ මතක හෝ ඉවත් වූ යටි ඒ ආසනයේ සම්පාරණ කරේ අපද දැනීම වෙනස් කිරීම. පාරණතර සියදින ඊළඟ නැස්පදරයක් නැතිව කරු නොකිරීම. සක්මන් භාවනාවේදී කෙනෙකුට උඩට මොන අනුවිට තම විසින් නැරෙන්නට උත්සුක වෙයි. භාවනාව කියන්නේ සාභාවික වාරණේ නැතිව ප්‍රසිද්ධ මාත්‍යයන් අතරදී භාවනා කිරීම වැඩි පැයකට සමර්ථකරීමේ නැත්නම් සිත මෙලෙස ගැනීමක්ද අනයිමේ සේව අනුපාත දැක ඒවා නිවි සිහියේ දුරුවන් පාරවා ගන්නද තමන්ට තව තව ඉවසක් දෙන්න ඉවස කරගන්න. ඉතින් ආවරණය ඇය සිටියේ අපේ මේ දුර ඉවත් කර ගැනීම උපදෙස් පදමි. මේ ශ්‍රේෂ්ඨාගත දෙකකට කියනවා. දෙක කරපුවා තමයි ප්‍රතිසන්දෙන්න කියලා හිතනවා. එතකොට දෙක උත්තර. කියන්නේ අපි දන්නේ නැතුව මිනිස්සලා විවේක වෙන්න හදන කීප දෙකේ අතුන් අනන හොල්ලන්න ගත්තා. මෙයා ඉන්නේ විවේකයේ කියලා දන්නකොට අපි එතනින් දඩදඩස් කරලා ඇවිදින්න. විවේකයේ ඉන්නකොට මූණට යන්න. සංසාරේ අපේ කවුන්ට් බැලන්ස් එක. ඉතිහාසයේ තොංගන එනිසා ඒ කරපු කෙනා දැන් භාවනා කරනකොට අනිවාර්යයෙන්ම සමහරෙකුට නාද ගණන් ගන්නෑ. මොකද දන්නවා මේ දැන් මේක ගෙවෙනවා. මගේ කර්මෝගය වෙනවා. මේ වෙලාවේ කර්ම රැස් කරන්න හොඳ නැහැ. මම මේක ඉවසගෙන ඉන්නවා. සෑම දානමයි පිටිපස්සේ මේ නෙවෙයි මේ ඒක නිසා දැන් පුළුවන් නම් තමයි මේ වෙන්නේ නොකට යුද්ධා. මේ නොකට යුද්ධට හේතු බුදුහාමුදුරට දේශනා කළ තියෙන කර්මේ ශාකාව ඵලෙ. මම මේ ඉස්සරම වැඩේ කරලා තියෙනවා. දැන් මම අනිත් පැත්ත බලනවා. මේ කරන එක නාරත් බලනවා. ඒ කියන්නේ සංකර ආත්මවාදයෙන් දෙකතා. මට පෙරදුනේ ඉවසක්. මම ඉඳගෙන හිටපු ආසනේ පොඩ්ඩක් ගියාට පස්සේ ඒකට තව කවුරුද වඩ ප්‍රශ්න. මහ පොළොව කියන්නේ විශාල වස්තුවක්. මට එකපාරක් දානමේ ධාතුන කුටි ඉඳි මට හිතෙන රය කිසි උදේ උදේ ගන්න තුරුපා ඒක මොඩකමක් තමයි ඉතින් මම මේ ඒ මොඩකම තවත් අකදීර කරන්න හැඳ නැගිටවල වැත්තක දුන්නා උරුත් වෙන්නේ කුටි එකදාට මොකක්ද එකට කටුකුරුගේ සංසේ වැඩි කුටි අදිසිය වැඩ බලන්න දැක්ක ඇඳ හේතු කරගෙන වැත්තක ඊට පස්සේ මම නෝ මේ මොකද ඊට පස්සේ මම ඉතින් කොහොමද හිතුව ගානට බලන්න පිටියකට නිදා ගන්න බෑ කියලා. මොකද හිතපු ගමන් බිම පුතිය නේද ඉක්මනට ඇහෙන ආශුචු නිදාගන්නේ ලෝකෙ තියෙන ලොකුම ඇඳේ කියලා. බහකොලේ. ඉඳ ගන්න කොච්චර ආසල තියෙනවද මහ පොළොවේ ගමන් අල්ලගත්ත ඉලුම ඕනේ. ඒක ඒකත් පිළිගන්න තමයි. එතන වගේ ඉන්නනේ ඒක හොඳයි. මහ පොළොවේ තැනකට යනවා. අරගෙන විතර තමන් ඇතුලේ උත්තරේ හොයනකම් අනුන්ගේ උත්තර හොයනකම් අපි සර්වඥසාරක වෙන්නේ. අපි ශාක්‍ය පුත්‍රත් මේ ශාක්‍ය දිහිත. එනිසා කරුණා කරන ප්‍රතිඥාන මේ කරපු කර්ම වල ගෙවෙනවා. ඒ ගෙවෙන වෙලාවේ අලුතෙන් කර්ම රැස් කරගන්නවා. අරේම අපිරියදකයි යෝගාවතරෙකට ඒක. යෝගාවතර දැනගන්නකොට මට ඕනේ මොනම තපක්වත් ලැබෙන්නේ නැහැ. මෙන්න මේකව අනුන්දෙද දැක්කා අනුන්දෙද තැනට පුදගෙන ඉන්නේ තෝරදේ ලැබෙන්නේ නැහැ. එතකොට ඉස්සා ගන්න කියන්නේ මේ මොන දීක හැදෙන්න මට ලැබෙන්නේ. දැන් මේකෙන් අඩු කියන්නේ අලුතෙන් කරන රස. මේකෙන් අඩු කියන්නේ අපි අනිත් පාර්ශවයට වැරදි බටවම කියන්නේ තන්නේ කර ආත්මවාදී දෘෂ්ටිවාදයකට වැඩ. ඒකෝ හිතන්නේ දැන් මේදී මට ඉවසන්න පුළුවන්. මම මේක නේ මුවින් නොවෙන්නේ. මේකට කතා කරගෙන මම මේ සිද්ධි ගැන වැඩි හොයන්නේ. ආ මේකේ පුළුවන් y යට y දේශ සිදෙනවා සංසිදෙන්නේ නැහැ අපයි දැන් සංසිදෙන්නේ සංසනක ලොකු දුල් භාගයක් තියාගන්න කාල කුණු තිබ්බ මගේ භාගය විශ්වාසන්නේ මගේ චරිතමන් දැකගෙන මගේ මේ වෙනකොට මෛත්‍රික ගැටමක් ඉන්නේ මට කවදාහත් මොනම කිව්ව ඔය වගේ වෙනකොට මගේ ගීතා මට කවදාකත් එන්නේ ඒක මම දුර්වලකම වරදක් මට සතුට හිතුනේ බෝධිචර්යාවට ආර නවවෙනි පරිච්ඡේදයේ කියනකොට ඒ සුබන්ද පාදයන් ලියනවා එයා බෝධි චිත්තය ඇති කරගෙන මම ඉස්සරහට මේ ධනකොළ පෙත්තක් පවා බුදු වෙනකම් ශ්‍රී ලෝකවාසීන් මම උදව් කරනවා මම නමුත් මේක අදිෂ්ඨාන ගන්න කරන සුදුසෙක් නෙවෙයි මම මේ ඉස්සර මිනිස්සුන්ගෙන් දකලා තියෙනවා ස්වාමීන් වහන්සේ පාඩම් කතා කරලා තියෙනවා හිත් විදවලා තියෙනවා චිත්ත පීඩා දීලා තියෙනවා. ඒ නිසා මට මේ බෝධි චිත්තයට යනකොට කෙලස් කියවන්න ඕනේ නිසා ඕන කෙනෙක් කෙල ගන්න මගේ මුලට වදීවා. ඕන කෙනෙක් කාට හරි බණින්න මුහුත වේවා. කවුරුත් කුරුම්බාතයක් විශ් කරනවා මේක මගේ ඔළුවට වැටේවා. කවුරුත් ගහනවන මග වදීවා. මට එහෙම කටලවත් කියවන්න බැරි තරම් අවතිය බව ගන්නවා. ඒ නිසා මේ විදිහට කවුරුරි මගේ හිත වශයෙන් හිටියොත් කියලා මොක්ෂරණය කියන කෙන ගැහුවයි කියලා වමනේ කියුවයි කියලා. මේක තරහම වෙනවා. බුදුමාකාර වචනයක්. ඉතින් මේ කර්ම ගෙවෙන්න දෙන්නේ නැතුව ඔසලකින් නැස්ස යන බැරි ආනන්දෝස් කිව්වා. තමන්ගේ තුවාලේ නිසා තමයි ඔය පැත්තේ. ඒක කල්පනා කරන්නේ අර කර්ම ගෙවෙනවා. දැන් අනිත් කටට වැඩි මේකින් ඉන්නද මේක ටිකක් සංවේදීව දැනෙනවා. ඒකෙන හොඳටම හිතා ගන්න ඕනේ. දීවලගේ ප්‍රසිද්ධ සසාර කතා කරගෙන ගියොත් තෝම ගණන් අවුලයි. තෝම ගණන්. ධර්මින්දේශි. කාරණේ මේකයි පපුවට කියලා කතා කරගෙන ඉවසනවා පපුව වරලද. මේ මාකට පපුව. මොකද කරන්නේ? එතකොට බුදුන් වෙනම ඉස්සරහා. එතකොට ධර්මයෙන් ඉස්සරහා. මේකයි සංඝයාතිය. සංඝයා කියන්නේ සමාකාන තපෝසුකෝ. පිටිය පැවිද්දක් අතර තපස. පැවිද්ද සුඛයක් වෙන්නේ සමගිය. ඒ සමගිය අනුග කර දෙන්න නෙවෙයි. ඒ ඉන්නේ සමතෑරීමේ තමයි සමගියට තාක්ෂණය. එතකොට තේරුම් ගන්න ගන්නවා මේ කය වචන දෙක හික්මව ගන්න විතරක් නෙවෙයි. අනුගෙ හික්මිච්ච කටයුතු කියන සිද්ධියක් ඇති කරගන්න. වචනයක් පාවිච්චි කරන්නේ හිතනා කරන්නේ කියලා. මේ වගේ ඉදිරියට යන නිසා සමහර කියනවා භාවනා කරන ආත්මාන්තකාමී වැඩ තනිම දෙකක් නිවන් දකින්න හදන කතාවක්. ඒක නිසා ඊට වඩා හොඳ තමයි සීලය. මතක තියාගන්න තමයි තියෙන පුංචි අනුපාඩ කම්පව හැදෙනකම් කායික මානසික ක්‍රියාකලාපයන් ආචාර ධර්ම සංස්කෘතිය හැදියාව අංගතුචි අර්ජුකා අර ජීවිත ඇඟිලි ගන්න නැතුව සියල්ල හැදෙනකම් භාවනා ඉවර වෙන්නේ. ඔක්කොම සුද්ධ කරනවා. ඔක්කොම සුද්ධ කරනවා. ඒ නිසා දුර්ඥානාගේ මහා පුරුෂ ධර්ම සාර්ථි ගුණේ පොඩ්ඩක් සිල්පත් කරා. අවුරුදු 2600කට පස්සේ දුර්ඥානාංශේ තාම දමණය කළාගේ පුරුෂින් දමණය කරනවා. හොල මොළ වෙන්නේ පාප දුහම් පුරුෂ කරා. එළඹුණු අපේ දමණය කරන්න බෑ. මේ වෙලාවේ විශ්ණයක තමයි බුදු දානසිට පුරුෂකම සාර්ථකුනේ. මට මේකත් පිළියමක් ප්‍රසන්න වෙනවා නම් අපි දුස්සීලයෙන් සරක් මරන මිනිස්සුක වරකම් කරන විශ්කෙක් ඉන්නේ. ඒකම මෙතන ඉලසනකොට අපිට තව මේට වෙඩිය සෙනගට ගමනක් කරන්න පුළුවන්. ඒක මේක කරුණු දෙකක් කියන්නේ එක ද්වේෂය තේරුම් ගන්න. දෙක මේ මට ඇවිල්ලා තියෙන්නේ මම කරව පරණ කරුණක් කියලා හිතනවා. ඒක නොවෙන්නත් ඉතින් කර්ම කියලා හිතපු ගමන් තේරෙයි. ඒක කාටවත් කියා පාර කරන්න බෑ. අපි වතු කියා ගන්න අතගාලා ඉවසතුම් පපුව කියන තමයි කරන්නේ. ඒ සෝලාපන්න ආර්ය ශ්‍රාවකයන්ගේ සීලයට පාදන්නේ විශේෂයෙන් ජනේ සීලය අවසන් සීලවන්නේද එනම් සීල වශයෙන් දයාවී ආයති සහරේ ඒවා සිරුරෙන් සියයක් දැවෙන ඉන්ද්‍රියේ කාර්යය ඇතිවෙනවා. ඒකට අර රතන සූත්‍රයේ තියෙන කායේන වාචා උදචේතසාවා අබබ්බෝ ආචේ කායේන වාචා උදචේතසාවා අබබ්බෝ සූතස ඒක කිච්චිකමං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබබ්බෝ සූතස පටිච්චාදාය අබබ්බතාදි පදස්ස උත්තම මෙන්න මේ ශෝවාන් මුත්‍මෙන් නැන්සේ සමාජයේ හැසිරෙනකොට යති කායික කර්ම වැඩිව සිද්ධ වෙනවා. වාචික කර්ම සිද්ධ වෙනවා. මානසික කර්ම සිද්ධ වෙනවා. යම් කිසි කම්ම කරෝති පාපකම්. පාප කර්මයක් සිද්ධ වෙනවා කයින් වචනෙන් හිතෙන්. අබබ්බෝසෝ තසුපටිචාරය එතුමට එතුමිට එක වසන් ගන්න බැහැ. අනික හැම කෙනාම තමන්ගේ වැරදි වසන් ගලා ගුණ හොයාලා කරන එක තමයි ෂට මායාවී ගති කියන්නේ. ෂටගතිය කියන්නේ නැති නැති නොගුණවා මායාවී කියන්නේ නැති ගුණකුවක් කියන්නේ සෝවන් කෙනාගේ දැන් තාමත් තියෙනවා හොඳ වැඩි වන්දනකට වැඩ වැරදි වැඩක් වෙච්චම එයාට වසන් ගන්න බැරි අබ්බප්පිය වෙනවා වැරදි වැරදි වසන් ගන්න අබහුවිය වෙනවා අබබෝසෝතස පරිචාය අබබ්බතාදිට කදස්ස උත්තා එනිසා පෞසමා කරගෙන අපති දේශනා කිරීම කාටද වැරදි කෙනා ළඟට ගිහිල්ලා සමා කර ගැනීම තමයි ඒ සෝවාන් වෙච්ච එකට තියෙන එක කියන්නේ ආයති සංවරය කියලා. ගිහි බැඳියන් සංකල්පය. ඒක අනිවාර්යම ලිය තියෙන ගිහි එකට. ඉස්සක් හිතනවා මේ පැවිදිච්චාම වෙනම ලෝකයක් නැහැ. ඔය පැවිදි වෙන්නේ කඳ විතරයි. පිට පැවිදිලා නැහැ. පිටර විදිනකින් දෙහිත් නැහැ. ඒ නිසා හොඳටම මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගෙන් පවා අනික් අයට පේනවා වැරදි වෙනවා වගේ. රහතන් වහන්සේලාගේ වෙන්න පුළුවන් වුණොත් සවාදනා සකලක් ඒ සිදු කරපු නැති නිසා. සෝවන් වෙච්ච එක නයි පන්තින අන්තිම බාලය. ගොඩාක් වෙනවා. උනාට ආයිති සංගරේ පිනිස වෙච්ච කෙනාගේ ඕ වෙච්ච පැටි කියන්නේ අවසමා කරගෙන බෞද්ධමා කරනවා කියන්නේ අපි ඒකට කියන්නේ අපත්‍ය දේශනා කරනවා සමාව ගන්නවා කියලා. ඒක තමයි සීල කියන්නේ. ඒකේ මාධ්‍යශාරෝ ස්වාමීන් වහන්සේ ඒ විපස්සනා ශෝධිචාරය නැත්නම් මේ විපස්සනා අර්ථකරණය පොතේ කියලා තියෙනවා සෝවාන් විපස්සනා අවශ්‍ය සීලේ අඩුම මට්ටම පංචිල් විතරයි. ඒ පංචිල් චප්පර චිත්තක්ෂණ මෙච්චරයි. චප්පර මෙච්චරයි. විනාඩි මෙච්චරයි. දින මෙච්චරකට පස්සේ තමයි භාවනා කරන්න ඕන කියලා නීතිකුත් නැහැ. කියන සීලෙ මෙච්චර මෝරලා මෙච්චර දැඩි කරගත්තට පස්සේ සමාධිය කියලා එහෙමකුත් නැහැ. ඒ විලාපය අදිෂ්ඨාන කරන සීලෙ රහත් වෙනවා. එනිසා මේ සුචරිත වාදය කියන එකක් තියෙනවා අපේ හිතේ මේ ශිල්පද ඔක්කොම ඔළුවේ තියාගෙන එකක්වත් කඩන්න නැතුව ඉන්න රකින්න උත්සාහ කරනවා ඒක අත්ති කිලමතාණිය යෝගයේ මානසික පොඩි විකෘතියක් උගදෙනෙක් ඒ අත්ති කිලමතාණ යෝගී වාදීව මේ ශිල්පද ශීලපත පරාමාසිකට දාගන්න. මූල ධර්මවාදී විචිකරාගේ කිසිම කෙනෙකුට අනුකම්පාවක් නැහැ. අරේටම විවේචනාත්මක අංග. තමන්ගනත් විවේචනාත්මක. ඒකේ පුද්ගලයා කටුවත්තක් දූවිලි පාරක ඇදගෙන යනවා වගේ ඌරගෙන ඇද්දගෙන දූවිලි අවශ්‍යකට තමයි යන්නේ. අල්ලින්ම කරදරයක්. අවශ්‍යයට පණවක් වුතු ජනanse පළවෙනි වචෙන් තමයි වේ මේ භික්ක වේ අන්තාපපජිතේන සේවිතබ්බා යෝචාය කාමේ දුකාමසුතල්ලිකාන යෝගෝ ඒක නැත්නම් අත් කියලා වතාවියෝ අපේ රටේ නෙවෙයි කොයි රටේ කරත් 150 අනුසුකල්ලිකාන යෝගේ 150 අත්කලතාන යෝගේ මේ දිස් අත්කලතාන යෝගේ පැත්තේ කල්පනා විචා මේ දෙකට මැදට ටික තමයි සෝවාන් වෙනකොට චක්කාය දිට්ඨිය සීලබ්බත පරමාසහින කෙනෙක් ලේසි වැඩක් වෙනවා ඒක පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ඒ නිසා ශිල්පත කැඩෙන එක නෙවෙයි ප්‍රශ්නේ. ඊළඟ දේශනාවේ මම මතක් කරගත්ත විදිහට කැඩිච්ච හිත හදන එකයි අපේ දින එකම යුතුයකම. ගොඩේනකොට තියෙන මූල ධර්ම වාදයකට තියෙන ප්‍රශ්නේ තමයි ශිල්පත නොකැඩෙන්න පටතද කරනවා. මේ ලෝකේ කාටවත් එම අයිතිවාසිකමක් නැහැ අනාත්මයක් අපතේ. අපිට බෑ මේ ආණ්ඩුමට්ටු කරන්න. සාසිල්පත කැඩෙන බව දැනගෙන කැඩෙනකොට පිළියම් කරන්න කැමති. දැනගෙන මත්තට නොකඩීම පිණිස කරන ප්‍රයත්නයටයි සදාචාරය කියලා කියන්නේ. මහාත්ම කම කියලා කියන්නේ. මෝතු ගති කියලා කියන්නේ. බුදුරජාණන්ස්ේෂ්ඨම සදාචාරය ලෝකෙට හෙළි කරා මත්තට සිල්වල දුකඩා ගැනීම සඳහා තරම් හික්මෙන. ඒ වුණාට මම සිල්පදය නොකඩම කියලා අදිෂ්ඨාන කරාට අපිට එම පාලශක්තිය නැහැ. නිසා මත්තට නොකඩීම පිණිස කරන්නේ උනාන සම්බන්ධ වෙච්ච පක්ෂයට කතා කරලා මට මේ වැඩක් කරනවා මේ මට සමාව වෙන්න කියලා සමාව ගන්න. ආර්යයන් වහන්සේනමක් නම් ගිහිල්ලා සමාව ගන්න. ඒක කරතැක ඕන කෙනෙකුට නියතමාන වෙලකයි කරන්නේ. ආන්දරේ අවසරයි. ඉස්සල කියපු දෙවෙනි ප්‍රශ්න. ප්‍රශ්නේ පළවෙනිම ප්‍රශ්න දෙකක් ඇහුවා. එකකට විතර උත්තර දුන්නේ අපේ ප්‍රශ්න කරු ඒ දෙවෙනි ප්‍රශ්නේ මතු කරේ නැහැ. අවබෝධයෙන් මෛත්‍රී භාවනාව වඩනකොට ඉත කියන්නේ ඉස්සෙල්ලාම සෑහළු වෙනවා. ඒ ඒකවල ආකාරي ජීවිතකින් ආවවර භාවනා කරලා මොන දැනටම වැටෙනවා. මොකද මොකද මොකද කියන්නේ? ඒ භාවනා කරනකොට මොකද භාවනා කරනවා කියලා කියන්නේ මෛත්‍රී භාවනාව කරනකොට ඒක වාස්තයක් වෙනවා. පදේ හැඳුවෙන එක සැලසි. ආපවර පෙර පවදාක් පිළිවෙල වැඩේවා. ඒ කියන්නේ භාවනා නොකර තත්තර. හරි ඒක ඒ උනාට ඒකේ අනිත්‍යතාවය තමයි අපි උත්සාහ කරන්නේ. සා ටිකක්මයි ගියා. ඊට පස්සේ හිතිනවා ඒක නිකන් හරියට රෝදයක් කරකොල කරකොල අතහැරලා ටිකක් වෙලා කරන් ගිල වැඩේ. ඒ වගේ දෙයක් ඒ නිසා අපිට කරන්න තියෙන ඒ දිගටම කරන්න තමයි කියන්නේ පටන් ගන්න ඇන්ද වෙනකන් දෙන එකයි තියෙන්නේ. ගැටලට කමන්නේ කරන්න කරන්න කරන්න මේ අල්ලන ගතිය වැඩි වෙනවා. මෛත්‍රීට යන ගතිය වැඩි වෙනවා. හැබැයි 100ක් මෛත්‍රී කරන්න කිසිම කෙනෙකුට බෑ. ඒ මූල ධර්ම වශයෙන් නොවෙන දෙයක්. තීනකට වැඩි වැඩි කරන්න පුළුවන්. ඒකද ප්‍රශ්නේ නැත්නම් ලියුපේ ගන්න. ඊට පස්සේ මූණ නලියනවා. ඒක ඒක නම් හොඳ දෙයක් කියලා මම කියනවා. මොකද ඇඟට හිත ඇවිල්ලා බවට ලකුණක්. හිත කයට ආපුවම කයේ තියෙන දැනීම් සංවේදන වැඩි වෙන්න පටන් ගන්නවා. දැන් නමුත් ඒක පොත් ලියනට ලියලා තියෙනවා. කවදාකවත් දරා ගන්න බැරි මට්ටමට යන්නේ නැහැ කියලා. මේකෙන් ලකුණු තුනක් වෙනවා. දරා ගන්න බැරි කමක් නැහැ. එච්චර. එහෙම යෙදී ගනේ පාරලා දෙකක් පාරලා දෙකක් අරගෙන ඒ වගේ තරක් නෙමෙයි මේක සතුටු කාරණාවක් කරගන්න. දැන් මගේ හිත කයේ තියෙනවා කියලා දන්නවනේ දැන් මේ මූණ නලියන නිසා. මට නිින්ද කියලා නැතුව දන්නවනේ. මට ක්ලාන්ත වෙලා නැහැ. එනිසා මේ කාටුණක් කරගන්න. මේක ආරම්භයක් කරගන්න. මම දැන් සති පිටලා. ඒකට හිතපු මට්ටමට වැඩි පිටු නිසා සංනිවේදන පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. නමුත් ඒක හැම කෙනාටම සිද්ධ වෙනවා. ඒක මහජී සෑඩෝ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා. මේ අභිචාරමේ තමයි කියන මේ පළවෙනි වතාව උද්දීපනේ වෙන්නේ. ඒ පිටහම පිටහමේ මූනේ දීපතු අග කන්සිල් වල නාස්කුඩු දෙකේවර ඇස්වල මැද නලල මැද වගේ තැන් නිකන් මේ ඊමැසුම් අලියන්න වගේ මේ ඉදිකටල තියෙන වගේ වතුරට රැතර තියෙන වගේ කීරිය අරමුණට වගේ දඟලන කොට. ඒ කියන්නේ ඔතෝට සතිය පිහිටලා. ඉතින් අපේ හිත සතුටු වෙන්න ඕනේ. මේ භාවනාවෙන් අපි මේකදී බුදුහාමුදුරුවෝ කරුණු දෙකක් අපිට කියනවා. මේක ප්‍රතිපත්තිය ප්‍රතිපදාවෙන් අපි බව සාති කරගන්න වෙනවා හම්බයක් නෙවෙයි. දෙක මේ සතිය පිළිපිටු නිසා කෙලස් නැහැ. කෙලස් අඩු. අයෙම නම් මේක ඉවසන්න කියනවා. ඉවසන්නේ ඒ කාරණා මොකද මම ප්‍රතිපදාවෙ ඉන්නේ. නැත්නම් කෙලස් අඩු. ඒ නිසා මේක කරදරයකට ගන්න මේක භාවනා පිළිපිටු බව ලකුණක් විදිහට ගන්න. සුබ ලකුණක් විදිහට. ඒක මගේ වැරද්දක් නෙමෙයි මේ මාත් කියුවේ නැති නිසා මම දන්නේ මේ මාත් දෙවෙනි ප්‍රශ්නේ යට ගැහුවා. සම්මා සතියේ වේස ආරාධනෙන් ආරම්භ මේකට නිදර්ශන දෙයක් මම කියන්නේ ඒක මම හිතන්නේ ප්‍රශ්න 22 කියලා. අපි කොයි වෙලාවෙ සතිය ඉන්නේ දැනගැටි තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙන්න මේ විදිහට හිතන බලලේ මීයේ කල්ලනකොට ඒ එකලස දිහා බලන කොච්චර සතියදී ඉන්නේ කියලා. බලලේ මීයකට එල්ල වෙලා යනකොට ඉරියව් වලින් සහ කටයුතු වෙනවා එකලස. මේකට කියනවා විචා සතිය. ඒක නෙවෙයි බුදුහාමුදුරුවෝ අපිට කියන්නේ. පාඩක බලලෝගේ සතිය නෙවෙයි. දෙක කොටින් වන්න එනකොට කියනවා බැංකුවක වැඩ කරන නෝනගනේ සල්ලි මිටියක් ගණන් කරනකොට කොච්චර සතියෙද ගණන් කරන්නේ. දැකලා තියෙනවද? හැරෙන්නේ බලන්නේ වටපිට බලන්නේ මේක සතියෙන්නේ. මේකට සම්මා සතිය කියන්නේ නැහැ. වෙනවා මේ ඉන්නේ හැදෙලා ඉන්නේ ඉලා වලේ ආපස්සම බලන්න නෑ ඉතින් මේක සාකච්ඡා කරා මොකෙන් බෑ ඒක හරි මගේ මතේ උනේ ආනාපානය කරන්න පුළුවන් නම් ආනාපාන සතිය පිටට පුළුවන්. කොයි ඉරියව්වේ හිටියත් ඒ පටන් ගන්නකොට විතරයි ඒක. පටන් ගන්නකොට අපි එහෙම වුණාට මේක දැන් කරන්න දෙයක් නැත්නම් සාන්ති වෙලා ඉන්න වෙලාවක මේ ඉස්සර ඉබේ ආපු ආනාපානයට සතිය පිටනවා කියන එක අතිරේක ලාභයක් ලැබීම. එනිසා මේ වගේ වෙලාවක අපි ශූර වෙන්න ඕනේ. අපි දක්ෂ වෙන්න ඕනේ. ඕමංග සම්පූර්ණ වෙලා ඉතින් නෑ නේ ලෝකේ. පුළුවන් වෙච්ච වෙලාවේ පුළුවන් පුළුවන් ප්‍රමාණය හිත පිට යන දෙන්න තු රකින්න එක මොකක්ද කියන්නේ? ලබා ලැබුම්දී වාසියට හරව ගැනීමක් වෙනවා. ඉතින් අපි කතා කරපු යුතු පිටේ මතක තියාගන්න ටැබ්ලෝ පිකාෂෝ ලස්සන චිත්‍රයක් ඇඳලා අත්තාලේ උඩ ඉඳගෙන ඒ චිත්‍රය රඟ බලන්න ලස්සන බලන්න අත්තාලේ පිටිපස්සෙන් පිටිපස්සෙන් පිටිපස්සෙන් පිටිපස්සෙන් පොච්චර සතුටක් කියනවනම් යාට ඇඳපු චිත්‍රෙට නැත්නම් පොඩ්ඩෙන් අත්තාලෙන් වැටලා බලන්න. ළඟට මිනිස්සු අත්පුදම් කරා චිත්ත පාඩණයෙන් ගැහුවා අර වටන චිත්‍රෙට. සහඩ කොට මේ මාසෙ ගිහින් ගිහිල්ලා විමර්ශන මට පටන් ගන්න මේ ලෝක ප්‍රසිද්ධ චිත්තයක් කරන්න බෑමෝ කරන්නේ. ඒක ප්‍රසිද්ධ චිත්තය හරි තා පොඩ්ඩක් හදිය පිටිපස්සට කියන හඩ බලන්න බෙල්ල කඩක් මැරෙනවා. ඒකයි මම මේ සතිය කියන්නේ. යන්න දෙයක්ම අපි කරන්නේ සතියේ. නමුත් ඒකේ උදාසීන අරමුණක ලාභ සත්කාර සම්මාන සිලෝක අපේක්ෂාවෙන් තොරව කරන එකට කියතේ සම්මා සතිය. අනික හැම වෙලාවෙම ඔයගොල්ලෝ හැම ශිල්පකින්ම දක්ෂ කෙනෙක් මෙතන ඉන්නේ. කවුරක්වත් මෙතන මේ අතපල්ලේ වැඩිච්ච කෙනෙක් නෑ. ඒ හැම ශිල්පෙම දිනුන තියෙන සතිය. නමුත් ඒක ලාභයට කරලා තියෙන, සත්කාරයට කරලා තියෙන, සම්මානයට කරලා තියෙන, ශීලෝකයට කරලා තියෙන ඒක තුච්චයි පාරයි නීචයි. සම්මා සතියත් එක්ක බලනවා. ඒ නිසා අරකම කරන්නේ ආනපන කියන්නේ කිසිම ලාභයක් සත්කාරයක් සම්මානයක් ශීලෝකයක් නැති එක. අර සතියෙම විදාශීන අරමුණට දාන උත්සාහ කරලා උගාලා බලන්න ඕනේ. වටිනාකමක් ආර්ථික දේශපාලන සමාජික වටිනාකමක් නැතිකම තමයි මේ සතියේ තියෙන සම්මාගතිය. සම්මා කියලා කියන්නේ සමහරලාට කියනවා පොළොව කියන අදහස. නිවැරදි කියන අදහසක් තියෙනවා. සම්මා සතිය කියන එක ඩේවිඩ් කල්පනාම ඇතලියලා තියෙන පුළුල් සතිය. කොයි දේ කරනවා ඒක යහපත් නිවැරදි පුළුල් සතියක්. එතකොට අපි පුළු පුළුවන් වෙලා ශක්ති ප්‍රමාණයෙන් අරගන්න හැබැයි මොනම හේතුවක් නිසා ඕ මේ වඩන සතිය නිසා මට අසවලාභයේ සත්කාරයේ සම්මාන සිලෝ විකුණාන ඒක ෂට මායාවී ගතියට වැටෙනවා වංචනික ධර්ම වලට වැටෙනවා සතිය සතිය සඳහා ආනාපාන සතිය කරන්නේ ඒ සඳහා ඒකට අපි කියනවා සම්මා සතිය කියලා. ආනාපාන සතිය වේදී මුලින් දින ආරම්භතාවන සුවඳ දෙයි. අසෝ සුන්දරාශේ වෙන්නේ සිතෙන් සිදුවේ එන්නේ ඒක නිවැරදි වෙන්න නම් දැනෙන දේ දැනෙන්නේ නැති තත්ත්වයට යෑමේ විස්තර ටිකක් ඕන. ආනාපානේ සාමාන්‍ය හොස්තේ සුඛට විදිහට කරනකොට සමහර පොත්වල දීලා තිනවා ආධුනිකයට වැටහෙන්නේ සම්මන් කළා අපම වැටෙන ලොකු ගොරෝසු ආනපන හිත ගියාට පස්සේ මේ පිළිහිටියට පස්සේ ආනපන නිමිති උනාට පස්සේ ඒක මධ්‍යස්ථ ප්‍රමාණයට බහිනවා. ඒතකොට ඒ කියන්නේ වැඩි අවධානයකින් වැඩි වීර්යයක් යොදන්න වෙනවා ආනපන අල්ලන්න. එහෙම අල්ලගෙන ඉන්නකොට මේක තවත් සූක්ෂම වෙනවා. ආනපන සිව් වෙනවා. එතකොට වට පිට බලන්න නැතුව ඇහක් පිට ඇහක් තියාගෙන ඕන ආනපන බය. ඒක අති සූක්ෂම වෙනවා. ඉතින් මේක පියවරෙන් පියවර යනවා. මෙන්න මේ වගේ දෙයක් වෙනවනම් වෙන දෙක දෙයට යන්න එපා. ඒක බාහනදී උනවා. ඒ මේ ආනපන කරලා ඒක පාරක වෙන මොනවද දෙකට කියනවා. එහෙම නැත්නම් හොදෙනිය යනවා. එහෙම වෙනවනම් මේකට එක නිසි උත්තරයක් නැහැ. ඍජු උත්තරයක් නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න කරුගෙන් මම කැමති ප්‍රශ්න කරන්නේ ඒ දැනිච්ච ආනාපානේ නොදෙනියන්නේ දැක දැක දැන දැන ක්‍රමිකවද එතන එක පාරට අහම්බෙන්ද කියන එක සබාගත කරනවා නම් මම හිතනවා කාටත් උදව්වක් වෙයි කියලා. හරිනේ මේ ප්‍රශ්න කරු අට උත්තර දෙන්නේ නැත්නම් අපි මේ ප්‍රශ්නේ අපි ඇත්තකට දාන්න වෙනවා. වෙන දෙයකට හිත දානවා කියන්නේ මේක තමයි මායයට ඕන කරලා තියෙන්නේ. මායයට ඕන කරලා තියෙනවා අරමුණේ පිටපත. අපි මේ ෆයිනල් වෙනෝනේ ඉන්න මම බඳින්න ඕනේ. අපිට තියෙන්නේ තුනස් මැදින් තුනස් සිවුනක් අතිසිවුන අරමුණේ මෙහිට බලන්න. අපි අරමුණේ හිට බලන බුදුන් දිනනවා අරමුණේ හිත පැටලෙවලා අවුලොත් මාරය දෙනවා. දැන් මේ නෑ විජිතසියක්ම මාර පාක්ෂික. කිසිම තැනක් දැන නැ විශ්වදී වතුරේ පොඩි අතෙන් අතට හිටපයි. එක අරමුණට දීප ගමන අපි බුද්ධ පාක්ෂික වෙනවා. අර මොනේ විපාත්‍ර දාකල් සත්‍ය ස්වෝධි පාක්ෂික ධර්ම වැඩෙනවා. ඒක වලක්වන්නේ මායයා සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාරසේ විහිසුනෝ දුදු වේසමවා මගව කරන්නේ දැන් හැම එකකින්ම කරන්නේ තණ්හා මාරසීටි බුද්ධ දර්ශන මොන්න දහඩ නැතුව නටුවා මුළුන් තරම් ക്ഷേම භූමියට වරේ ආරක්ෂක ස්ථානට වරේ නැත්නම් වෙනදී මොකක්ද කියලා දැනගන්නේ ඔය මායя දෙන ගනු කණ්ඩේපා ඒක නිසා අපි දැනගන්න ඕනේ ආනාපානෙ ගෙවෙන කතන්දරේ තේරෙන්නේ නැත්නම් ඒකට හිත යොදන්න කියනත් එක්කම අපි යනවා ඊගා ප්‍රශ්න. භාවනා ජීවිතයේ ශරීරික රසයන් වෙන සිවලපුරා වරහිත අනික අනිවෙන්න සිවලන කුණීවාසාර ආරම්භ ආරාමයේ ඒක තාත්වික කාරණාවක් මැරෙන්නේ නැහැ. එන්නේ හැම කර්මකෙම වෙනවද නැහැ. මැරෙලා දාරි ගන්නනේ. වැළලා කපන්න දෙන්නේ. ඒ වගේම ෂුවර්කටම තේරෙනවා නින්ද කිල්ල නැහැ. ඒ වගේම ෂුවර්කටම තේරෙනවා මට ක්ලාන්ත වෙලා නැහැ. ඔක්කොම යහම නැත්නම් ක්ලාන්ත වෙන මට්ටමක්. ඒක භාවනා කරන්න බෑ. දැන් මේ ක්ලාන්ත වෙන මට්ටම යහනම් භාවනා කළා. ඒ නිසා මේ අපිට එන අමලියකදීම කරදරයකදීම කක්කරත්තලයකදීම මතක තියාගන්න මේ හැම එකක්ම අපිට ඔප්පු කරනවා නම් මම දැන් නිින්ද ගිල්ල නැහැ, ඇවිල්ලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියලා ඒ සතිය තියෙන බාට ලකුණු ඒ ලකුණු වලට නඩු කියන්න එපා. මේ ලකුණු වලට අරියාදුකම් කරන්න එපා. උනතුරුවක් කරන්න එපා. එහෙම කෙරුවොත් භාවනාව මුසුප්පු වෙනවා. භාවනා කරනකොට අත්‍යන්තයෙන් දැනන දේවල් වලට වෛර කරනවා. ඒක හරියට කියන්නේ ඇඟින්න දාලා පත් කාලේ වෙනකන් ඉතින් වපනියන්ට ඉන්න කටවහන ඉන්න මොකද වෙන්නේ? ඒ වෙනස් දෙකේ කඩාගෙන යන්නේ දෙන්නට බෑ. භාවනා කරන්න ආරම්භ කරන්න දෙන්නවත් ඔප්පු. ඒකතුළු වළක්වන්න කියනවා. ඒක තමයි මාර්ගපාක්ෂික කියන්නේ. ඒක තමයි ෂටද කියන්නේ. මායාවි ධර්ම කියන්නේ. මේ වෙලාවේ බලන්න මේකේ මම පැරිචින තිබාට ලක්ෂණ. තනින්ද කියලා තිබාට ලක්ෂණද? ක්ලාන්ත වෙලා තිබාට ලක්ෂණද කියලා තුට ආනාපාන වඩා මේක මේ වගේ දේවල් සතිය පිටු බවට ලබනවා. ඉතින් මේවට වෛර කරගුවොත් භාවනාව අපි විහිං අවුල් කරගත්තා. ඈ විදියට පොරදී දාගත්තා. නාකුලක වාය ආකුල කරගත්තා. ඉතින් ඒව නැති කරගන්න. මේ වගේ දෙයක් භාවනා යෝගාවතරේ හිත පිරිසිදු කරන්න සීලෙන් කරන්න බෑ ධර්ම දේශනා කරන්න බෑ ධර්ම සාකච්ඡා විතරමයි තියෙන්නේ. ඒ නිසා සාකච්ඡා අනුගහිතය භාවනා කරනකොට කෙලෙයි. ඒකදී අපි අනික් කෙනාට උසුළු උසුළු කරන කර්ණය අනිත් කෙනාම වැරදිට පාවිච්චි කරන කර්ණය අනිත් කෙනාම මේ තොරතුරු නරකට ගන්න නැහැ කියන විශ්වාසය. ඊට පස්සේ තමයි අපිට ඒක නිකන් සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ සාකච්ඡාව බැරි නම් කරගන්න කෙනෙක් නැත්තම් අපි ඔය වැරද්ද අපේ බුද්ධ ශාසනයෙන් කරන්නේ. මෛත්‍රී බුද්ධ ශාසනයෙන් තුවර්ත කරන්න පුළුවන් හරියට කියුනේ නැත්තම්. ඒක නිසා හදට මතක තියාගන්න භාවනා කරනකොට මැරිලා නැහැ, නිදි ගිල්ලා නැහැ, ක්ලාන්ත වෙලා නැති වට ලකුණු එනවනේ. ඒක භාවනා විදියුනවා. මෙන්න මාර්ගයේ එක කාරණාවක් මතක් කරගන්න. ඒ වෙයි කවදාකවත් නොදැරිය හැකි මතක් ඉස්සරහට යන්නේ නැහැ. ඒක අපේ වාචික දීලා තියෙන එක. ඒ වෙලාවට ඉදිරියට ගෙනියන්න යෝගාවචරයට වීර්ය අවශ්‍යයි. චරිචුරු ගන්න එපා, අඬව ගන්න එපා, අරමේ ගන්න එපා. ඊටසම යන්න පුළුවන් නම් ඉච්ඡාන එකයි තියෙන්නේ. ආයෙත් හොඳට ආශ්‍රාස ආශ්‍රාසයෙන් ඉතින් ඉගෙන ඉගෙන ගන්න දැනෙන්නේ ඇහිමින් සංසිඳනවා ඇහිමින්ද විවරතන දුනි පිළිද මේකනේ වැරද්ද නැති කියන ආරම්භය තෝරාගෙන මෙතන තියෙන මෙනෙහි කිරීම සහ නිවන දුරු වීම මෙනෙහි කිරීම කියලා කියන්නේ ධානාංග වල එකක් විතක්කේ විතක්කේ අනිත් පැත්ත හිතක්ේ තියෙනකොට කාමච්ඡන්ද නැති වෙනවා එතකොට අපි යම් අරමුණක් මෙනෙහි කර කර ඉන්නවනම් අරමුණට මූලම දාලා ඉන්නවනම් අරමුණ දැක දැක ඉන්නවනම් විවිධ අරමුණු දිගේ දිවීම නැහැ කියන එක කියන්නේ කාමච්ඡන්ද නැහැ කියලා ඒ නිසා අපි අරමුණ දිග වේලාවක් මෙනෙහි කරනවා නම් ඒක සරල ක්‍රමයක් කාමච්ඡන්ද නැති කරනවා මෙනෙහි කරන ක්‍රමය ඒක පැහැදිලිවම ඒක පිළිබඳව නායකත්වය තමයි දක්ෂකම තමයි ඔය මහශීෂයට ශාපිතාතර තියෙන්නේ. උන්වහන්සේ විතරයි අපේ යෝගීදී මේ මෙනෙහි කිරීම අඳුල්ලා දෙන්නේ. උන්වහන්සේගේ වචනෙන් කියනවා නම් පරමාර්ථ ධර්ම මෙනෙහි කරන්න එපා. තමන්ට වැටෙන සම්මුතිය පමණක් මෙනෙහි කරන්න. ඒකට ආශ්‍රව ප්‍රසවාස මෙනෙහි කරනවා නම් ගන්නවා, හෙලනවා, ඇතුල් වෙනවා, පිට වෙනවා, ආශ්‍රව ප්‍රසවාස උච්චයි. එන්නේ තු ආශ්‍රව ප්‍රසවාසයේ ස්වභාව ලක්ෂණ ගති ඉව මෙනෙහි කරන්න යන්නේ නැහැ. ඒක පරමාර්ථ පැත්තට වැඩි දෙකටි බව උණුසුම් සිතින් බව කර්මණ ජන්ද බව මෙනෙහි කරන්නේ අර ආස්වාද කියලා මෙනෙහි කරනවා වැට හැරෙනවා වැටෙන වැටෙන දේවල් මෙනෙහි කරන්නේ නැහැ මෙනෙහි කිරීම නිසා වැටීම සිද්ධ වෙනවා එමුට වැටෙන වැටෙන දේවල් මෙනෙහි කරන්න ගත්තොත් බාහනා කැඩෙනවා ඒ නිසා මෙනෙහි කරන තා ඊවරණයක් එක ඊවරණයක් අමච්ඡන්දය අයින් වෙනවා ඒකේ ගැම්ම තේරෙන්නේ එක දිගට මෙනෙහි කරගෙන යනවා එක සැරයක් මෙනෙහි කරන එක තේරෙන්නේ ඒ වගේම හිත හිතින් ඒවල මෙනෙහි කරලත් බෑ. ආශ්‍රව ප්‍රසාර මෙනෙහි කරනකොට එක්කවත් ගන්නවා හෙලනවා. ඒ නැත්තම් ඇතුළේම පිටේ වෙනකන් ආශ්‍රව ප්‍රසාර. ඉන්නේ පිට දේවල් වලට යන්න එපා. ගිය ගමන් අපි දීලට කමලා කියලා කතා කරනවා. සමහරට චම්ප කියලා කතා කරනවා. චම්පරට බාහුවදී කියලා කතා කරනවා. ඒක උඩ ටිකක් අප්සෙට් වෙනවනේ. දීලට දීලා කියන්නේ. ඒක තමයි සමාධිය සහ ඥානය දැන් දෙකක්. ඥානය අනුමුද අනුරාධනයේ කෙසේද? අනාගතයේ මේක මේක කියන්නේ අපි අර වෙන සතිපට්ඨාන භාවනා කරනකොට සමාධිය ගැන වගේ කරනවා. ඉතින් ඕගොල්ලෝ කියන කඩේ ගිහින් ජපන් ගාම කොච්චර ඉල්ලුවත් දෙන්නේ නැහැ. කරුණාකර සමාධිය කියලා දෙන්න තැනට ගිහින් ප්‍රශ්නේ අහන්න. මම දන්නේ නැහැ. මේ මලකට ආපුවාම මම කියන්නේ පිරිමින්ගේ තනයක් විතර කිරිලේනේ. ඉතින් මේකල පුචුචු ගාලා ඉන්නකොට මොනව කරන්නේ? මට ඉන්නව බවු කියලා. ඒක නෑ. ඒක කිරි කියලා තනයක් අල්ලලා ගන්නවා. මොකද කරන්නේ? මන් දන්නේ සතිය. සතියේ තමාට අතවැරදිලා වගේ සමාධිය එනවා. ඒකට කිසි කරන්න දෙයක් නෑ. හොඳයි. අපේ සමාධිය හෝ ධ්‍යාන ගැන කතා කරන්නේ මම පුදුලෙක් නෙමෙයි. මම මේ කරන වැඩ පිළිවෙලදී මම ඒ පැත්තට යන්න තාන්නෙත් නැහැ දෙන්නෙත් නැහැ. ඒක මගේ තියෙන අඩුපාඩුව. ඒක දන්නා මොකද මට පිළිවි තනියක් තියෙනවා. ඒක කිදි නැහැ. දෙන්න කිදි තියෙන තැනකට පිළිලා උදාන. සමාධිය හෝ ධ්‍යාන ගැන හෝ කතා කරනකොට මම අහන්න මම කියලා දෙන්නේ අහලා ගාවට යන්නේ. මොකද මම දන්නේ නැහැ. මම ළඟ නැති බව මට. ඉතින් ඒක නිසා මම අහන මම කියලා හිතනවා සතිපට්ඨානය සම්බන්ධයෙන් සතිපට්ඨාන සූත්‍රය ඕනම දැක්ක තීරණයක් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන්න බැරිවොත් මම වැරදි බැලුවා. ඉන්නක මේක එකනට අවශ්‍ය දේවල් ඉව කරන්න බාර කරන්න බෑ මොකද පටු තීරක මම යන්නේ. ඒක මම දන්නා මගේ හරිම පටුපත්යක් කියලා. ඒක නම් මම සතුටුයි සාකච්ඡා කරා. මේ වාරට මම මේ ප්‍රශ්න ගන්න සාකච්ඡා. මොකද විශාල පිටසක් මෙතෙන් ඇවිල්ලා තියෙන සතිය වඩන්න. එතකොට අපි විලා ගත්තොත් ඒක දැන් තමයි පැහැදිලි. සමාධිය සහ ධ්‍යාන ගැන කතා කරන්නේ. ඒක ගැළපෙන්නේ නැහැ කියලා මම හිතනවා. සම්මුතියේ විදේ යෝගී ආකාරයට ඕනතුරා සතුරු නැරෙන්නේ එන්නේ ශාරීරික දැනගතිය මාර්ගය. මේ අවස්ථාවේ සිත් විකාරයන් වන්නේ කරන්නේ. කරුණාකර පහදා දෙන්නේ මේක තමයි සාකච්ඡා ඉදිරියට යනවා කියලා. يعني මම දෙන උත්තරේ නැවතත් ප්‍රශ්නකට තුඩු වෙන්න පුළුවන්. ඒක පැහැදිලිවම නරකට. එතකොට අපි අපි අතර සුවදකමක් ඇති වෙනවා. අඳුරුම්කමක් ඇති වෙනවා. මේකට උත්තරේ කියන්නේ මම ඒ දෙන්නටම මතක් කරගත්තා. ඒ මූණේ නලියට ගැටිය. ඕ වෙන වෙන දේවල් දැනෙන එක මැරිච්ච නැති බවට ලකුණක්. ඉන්න කිල නැති බවට ලකුණක්. ක්ලාන්ත වෙලා නැති බවට ලකුණක්. එහෙම දැනෙනකොට තමන් කරමින් හිටපු භාවනාව මොකක්ද ආශස් ප්‍රසාරයේද ඉන්දීම හැකීමද සමහර ධර්මයක් කරනකොට ඔබ තේරෙනවා. එතකොට මේ මූල කර්මස්ථානය මේ නිසා බාධා වුණාද? එවිට මේක තියෙද්දී මට මූල කර්මස්ථානය කරගෙන යන්න පුළුවන්ද කියන ප්‍රශ්න තමයි මට අහන්න තියෙන්නේ. යම් හේකින් බාධා වෙනවා නම් අපිට කියන්නේ ඉවසා දරා ගන්න බැරි විදිහට මේ නලියවිලි කම්පන ගන්නලා ඇවිල්ලා. නමුත් නියමයක් තියෙනවා නීතියක්. ඒක ආවට කවදාකවත් මූල කර්මස්ථානේ ප්‍රෝග්‍රේ යන්නේ නැහැ. ඒක මේ ලෝකේ තියෙන මේ චිත්ත නියම නියම. ඉතින් එහෙම කරද්දී මේ ඉනේ ඔච්චර තිබුණත් ඒක වාසියට ගන්න එක සාධාරණයක් නෙමෙයි. මංගල ලක්ෂණ වලට බෑ මූල කර්මස්ථානේ අමතක කරන්න එපා. මූල කර්මස්ථානේ බලන්න පුළුවන්. එතකොට සිද්ධ වෙයි මේ නලියන ගතිය. වේදනාවේ වේදනා හරහා මූල කර්මස්ථානේ බලන්න. සමාන අයට සද්දයක් ඇහෙන්න පටන් ගන්නවා. ඒ ශබ්දේ භාවනාවෙන් ආපුවා කියලා හිතේ. නමුත් ඒකට හිත ගියොත් මම ආනපනය මත කරනද සද්දේට යන්නේ ප්‍රශ්නක් තියෙනවා. දැන් මේ සද්දේ තීටි ආනපන යන්න පුළුවන් මේ සද්දේ ආනපානට පවන්සලී. ආනපානට උදව්ව. තව සමානට සෑහළු ගති පහළ වෙනවා. සෑහළු ගතිය අලුත් දෙයක්. මොකද සෑහලක තිබුණාට ආනාපාන කරන්න බැරි වෙන්නේ නැහැ. ඒ සෑහලකම ආනාපානයට තල්ලුවක්. ඒ නිසා මේ ලැබෙන හැම දෙයක්ම භාවනාවේදී ආනාපානෙ ඉදිරියට ගෙනියන්න ආනාපාන අසරණ නොකරනද පුළුවන්කම තියාගෙන ඉන්නේ. ආනික දකින්නකොට තියෙන මේ බුදුහාමුදුරන්ට වැටහිච්ච චිත්ත නියම ධර්මමයි අපිට වැටහෙන්නේ. ඒක නිසා අපි මූල කර්මස්ථානේ පාවා දෙන්න එපා. මූල කර්මස්ථානේ අනදර කරන්න එපා. මේ පේන දේවල් වාසියට අරගෙන ඉදිරියට ඉදිරියට යන එකයි කරන්නේ. ඒක කියන්න තියෙන්නේ අපි යන්ත්‍රාගාරයක් ෆැක්ටරි එක වැඩ කරනකොට ඒක ප්‍රධාන නිෂ්පාදනයක් තියෙන අතුරු නිෂ්පාදනය. ප්‍රධාන නිෂ්පාදනය කරනකොට ගොඩාක් අතුරු නිෂ්පාදන ලැබෙනවා. අපි අතුරු නිෂ්පාදනයේ පුදුමාන්තර ලාභ ලබන්න හදන මිසක ප්‍රධාන නිෂ්පාදනයේ ඉක්මන අතුරු නිෂ්පාදන වලට යන්න දෙන්නේ නැහැ. යෙත් පරිකාරය සම්පූර්ණ කරලා. ඒ නිසා ප්‍රධාන නිෂ්පාදනය යනකම තුන් නිෂ්පාදන අතිරේක ලාභයට. මේ වගේ මේ නලියට ගත්තිය ඔය ශබ්ද ඔය අතුරු නිෂ්පාදන කරන මූල නිෂ්පාදන මූල කම්පන කරන මූල කර්මස්ථාන. ඉතින් මේ දෙවෙනියට ප්‍රශ්නේ අපේ කරන්නේ මම අහන්න කැමති. Tamanට මේ මතින ඇඟේ සහ මූලේ නලියට ගත්තිය තමන්ගේ මූල කර්මස්ථානයේ තලාව බාගෙන චක්ක කරගෙන බාධා කරගෙන එනවද නැත්නම් මේ වෙලාවෙත් මූල කර්මස්ථානේ දැක්කන්න පුළුවන්කම තියෙනවා කියන්නේ. අපි යනවා ඊට පස්සේ. කවුරුත් සංඥාසේ සෝවාන්සේ ඉතින් ආසනා හිතේ මමත් එක්ක අපේ කතියන්නේ නේද මුලින්මගේ අලුත් කරස්තරන් යන භාවනා කරන්න බලන්න කර්ම දුරුම දැනෙනවා ඒ වාසයේ කියපු ආකාරයට අපිට යමක් ගැනීමට සසර පිළිකර ගැනීමට කොහෙන්ද බැරි වෙන්නේ කියලා කියන්න බැහැ කරුණාකරේ පහදා දෙන්න වාසයේ හොඳ පැත්ත ඒ කියන්නේ භාවනා කරනකොට පොඩ්ඩක් දිනුවක් තියෙනවා කියලා කෙනා මං කියන තීරියක් කියලා. බය වුණා නම් ආයෙ නාකේ. මම දෙවිලා තියන්නේ. ඒ බය කියන්නේ කෙලෙස් කියන්නේ නා කියලා තමයි. ඒ හොඳ පැත්ත විතරක් කතා කරලා ඉතින් කොහොමද කියන්නේ? ඒ හොඳයි නරකයි දෙක ප්‍රතිතුමාව නාහිගමෙන් කතා කරනවා. කෙලස් ගැන කතා කරනවා නාකිම. කතා කරන්න දෙයක්. ඒ හොඳ ගැන කතා කරන දවසින් දවස තිරියනවා. ඉතින් මේ දෙකම දුන්නට පස්සේ Taman වැඩියෙන් ඇසුරු කරන්නේ, වැඩියෙන් වැඩියෙන් කතා කරන්නේ, වැඩියෙන් ගෞරව කරන්නේ මොකටද කියන එකෙන් තමයි Taman කවුද කියලා වැටෙන්නේ. අර වෙන හොඳටම නාකියෙක් කරන නාකිච්චයක් ඇති ඉලක්කය. මුත් වැරදි ටික මේ කතා කරන්නේ. මම දවසක් බණ කිව්ව බෑ බෑක්ම බණ වේලාවේ පොඩ්ඩක් කියපු වචනයක් අල්ලගෙන ඒකම 60 නිකන් තුනක් වැඩනවා වගේ කැවෙන්න පටන් ඉතින් මේ 60 පිළිලක් කවුරුරි භාවනා කළා යම් ප්‍රමාණික දිනුවක් ලබනවා නම් ඒක නිසා කියන්නේ කිසිම කෙනෙකුට 100ක් ප්‍රතිඵල සහ 100ක් අනන්තර සිද්ධ වෙන්නේ නැහැ මික්ස් නැති ඒ මිශ්‍රණේ වාසගත විතරක් කතා කරොත් එයා මයික් එකේ ගන්න කෙනෙක් ආත්ම අනුකම්පාව කියන කෙනෙක් අත්ත සිද්ධිය දන්න කෙනෙක් යෝනිසමනසකාරය කියන කෙනෙක්. වැරදි දේවල් ගැන වැරදිච්ච දේවල් ගැන වැරදිච්ච දේවල් කතා කරන අයෝනිසමනසකාරය කිසිම අනුකම්පාවක් නැති කෙනෙක්. ඒකට තමයි නාකිකම කියලා කියන්නේ. එසා නාකි වෙන්නේ බලුවන් තරම් තිරියන්නේ. අවසන් වෙනවා අවසන්. ඒක වර්තමානයේ කායික වේදනාව වෙන සුළු. අදහස දැනෙන කේන්ද්‍රික බව. මානසික දැකගෙන කායයේ සිනවා. කායයේ ඉරියව්ව වෙනස් කර ප්‍රයත්න සියෙන්. නමුත් ආනාපානයේ සිට පිටරේ විරාමී කියනවා. අන්තවාසාවදී බල විකාර ඉද පිය. සිටි වස්තුවේ සමාධිය ඉදිරියට යන්නේ. නමුත් කායයේ ඉරියව්ව වෙනස් වෙනවා. දැන් ජීවිතේ මානසිකාරයෙන් ජීවිතවලට සීවා මේ ප්‍රශ්න එළියට තියෙන කොටසෙන් බලනකොට එක පැත්තකට නිදිමත වෙනවා අනෙක් පැත්තේ හිත විවිධාකාර අරමුණු දිගේ යනවා මේ කියන්නේ ඔබ සෞඛ්‍ය සුඛන තත්ත්වයක් අර කාණපාන වරක නිදිමත වරක අවදී කියනවා වැඩි ඉතින් මේකෙදී දැන් තමන්ට අත්දැකීම් තුනක් තියෙනවා මේකෙදී ඒ ආනාපානයට දැන් යනවට වැඩිය තව එක හුස්මක් එක ආසවසක් දැනගන්න කොමන්ද කරන්නේ ඒදි කරන කතියි. ඒ ගන්න තමයි මේක. මේ විලාසෙ මට මේ දිනුනා. එන්නේ ඊට ඇවිසි. මේක ගානපාණි අභිජිත සම්බර වෙලා තියෙනවා. ඒක ටික එක ප්‍රශ්න නැහැ. ඒකට හොඳට බලන්න ඒ ටික එකලස් වෙන්නේ පෙළ ගැහෙන්නේ මොන ක්‍රමයකද? අන්න ඒක තමයි එක වෙලාවට එක හුස්මක්. තව හුස්මක් ඒකෙන් චිත්තක්ෂණයක් කියන විදර්ශනසි දේශනා කරන්නේ ආන්නේක වැඩෙන්න උත්සාහ කරන්න. එතකොට දැන් මේ බල පැලිලා තියෙනවා. ඊට පැලින බලන්න ඔතන මුකුණිය කියලා ගහපුවම උතුරලා තමයි. දෙක මේ කෙනාට විප්ලවීය උත්තරයක් දෙනවා සම්පූර්ණ යෝගයේ එකම ප්‍රශ්නයක් තියෙනවා. ඒ තරයි නැනින්ද නෑ අනපයින දැන. මම අදී ආසයි මේ වගේ කෙනකින් දැනගන්න මම භාවනා කරලා තියෙනවාද මොකද්ද ධර්මම් භාවනා උත්තර දෙන්නේ. පැහැදිලිව මේ මේ කියන ප්‍රශ්නට උත්තරයක් හම්බෙන්නේ කියලා මට හිතෙනවා. කැමැතිද මේ ප්‍රශ්න කරපේක නම් තමන්ගේ සක්මන ගැන පොඩ්ඩක් අපේ සභාවට විස්තර ටිකක් දෙන්න. හොඳයි කතා කරමු. Thank you. ප්‍රශ්න අනිත් පැත්ත කොලේ අනිත් පැත්ත දක්වා පිටපත විශ්වර තියෙනවා. තවත් ප්‍රශ්න කියවන්නේ තව ලකුණක් අපේ. මෙලෙස මුලින්ම කියවන්න මුලින්ම කියවන්න ඒක ඒවා ලබන ජීවනසෙද අසුර නම් නම් සෝනා ආකාරයේ සෝනා වේදනා ආකාරයේ දුරාදැයි ප්‍රමකාර ජීවිතයේ රීතාන්‍යස්තු පමිනි විදේ ආරම්භය ධර්මයේ පාන හිමි අපටයි ස්වාමීන් වහන්සේ විවිධ ආකාරයේ ධර්මයේ මා මාතර ඇලින්නේ ස්පර්ශයෙන් නා වේයයට විශාල වේයයට ඇලෙන ස්පර්ශ වෙන්න වැරෙනි නමුත් ස්වාමීන් වහන්සේ ආයන්තු ආනන්දනා පහතියි. ජීවන කරාකට තියෙන්නේ කියනකොට සම්පූර්ණ ලකුණු දෙකක් අපට. මතක් කරගන්න ඉන්නේ තියෙන පැති කියවලා. මගේ අර ස්ථානෝචිත ප්‍රඥාව නිසා යස් යන්ත යන්තම් ගොඩා. ඒකෝ ආසාරයෙන් කාර්ය නිර්වාණ දැනසුදු. නමුත් අර්ථ කියන දෙකේ ආ දැනගෙන කාර්යයේ ආලේ යෝගසතේ ඇරපෝල් සිටියනෝ අර ආනාපානයේ සිටින්නේ වෙලාවේ කියන්නේ අනවස්ථාවකදී මනෝ විකාරයේ ඉඳ පිටය සුවියෝසය සමහර විට නිදිමත ගැටි ඇති නමුත් කායේ ක්‍රියාව වෙනස් වෙයි මේ ජීවිතේ මාන ආකාර ඉතිරක් ආකාරයේ සිදුවා ඒ ඇත්තටම මම ගොඩක් ප්‍රසන්න තේරුණා සම්පූර්ණ පටන් ගන්න කියනවා මොකද පිළිබඳ යහ අදහසක් ඇතියේ ඉතින් මේකම අපේ මෙතනින් ෆීසකේ 70%කට වැඩි වෙනවා කියන්නේ උත්තරේ තියෙන සක්ක ඕන සම්පූර්ණ කරන්නේ නැහැ දෙන්නම අපරාධ කාර්යනාති කියලා ඉඳගෙන ඉන්නයි තියෙන ආසාව. ඒක සමාධිය විදිහට ඇදලා. සතිය තියෙන ආසාවක් තියෙනම සරණ කරා. සියලු වේදන ප්‍රශ්නේ නෑ, නිදිමත ප්‍රශ්නේ නෑ, ආරම්භ තේරෙන්නේ නෑ ප්‍රශ්නේ නෑ. ඉත පිට ගිය තරම ඒකද. මතකවත් කියේ. ඉත සාධ වේදන ඇතුළත ගිය તો පරි කෙටෙට තේරෙනවා. ඒ වගේ කතියක් නෑ ආනාපානජ මොකද අත්හැරෙන්නේ කියලා. ඒක සත්‍යකයි කියන මොකක්ද? නරෝ හරියක්ේ සමාධියට බලන්න. ඒ සම්පූර්ණ වීර්යයට බලන්න. සම්මුදට සම්මන් කරන්න. සම්මල දැන් ඇති කියනකම්. මංගල වාඩි වෙනවා. මේ මට දැන් ටිකක් ආනපනිය අවුලෙනවා. මේක තව ටිකක් ගොඩක් බලන්න කියලා. ඒ වගේම එන ඒ හිත අවුලන දේවල් ගැන කිසිතර කරන්න බෑ. එච්චර කතිය රියක් කරනකොට ඒක ඇති දැන් ආනපනියට තමයි එක ආශ්වාසයක් මත කරන්නේ. තව එක ප්‍රශ්වාසයක් කරන්න ඉතින් යහපුණා බොහෝ බැලයකට වෙලා ආනමනත් එක්ක කටයුතු කරන්න වැඩි විශ්වාසයෙන් තියෙන සක්මන. එතකොට මේ දෙකට උත්තර ගන්න. ආනාපානයේ වැඩිමදී උස්ම යොමි යොමි නැතිනේ. උස්ම වැඩිනේ. දැන් භාවනාව අනුමතලාගේ කුමක්ද? ඒ වගේ ක්‍රමයේ තුනි වෙන තැනකට සූක්ෂම වෙන තැනකට යනවනම් තමයි තේරුම් ගන්න කියලා කියනවා කටුකොලක රිංගලක වැස්සේ අඳුරේ උදැල්ල කඩ කඩ ගිය මිනිස්සුෙකුට දැන් නිකන් වෙල්ලිඩියක් කරන වෙලා ඉතකනේ යන්න පුළුවන් තරම් හම්බ වෙනවා ඉතින් යාර කටුකොල තරහින් ඇත්තටම මේ දැන් මොනවද නැහැ කියන්නේ කෙලස් නැහැ බාධා නැහැ. නීවරණ නැහැ. දැන් ඕනේ ආයේ නීවරණ ටිකක් පැකට යගෙන දෙන්න පුළුවන්. මට සුබ මාකට කිව්වා. ආයේ මේක මොකක්ද කියලා අහනවා. එසේ තමන් හිතියනම් කටක හොතයන් කියන සමාන දැනෙනවා මිලි මහනකට ආවේ කියලා. දැනගෙන කරන්න කියන්නේ ඉස්සර වෙලා ඒක හොතට විශ්වාස කරනවා. දුර මේක සිද්ධි වෙනවා. දුර දෙකට වදින්නට. ඒක උතරන් තේරෙන්න පටන් ගන්නවා. දැන් කර තිබුණු දැඩි අසහනකමක් ඕන ප්‍රේණන ගතියක් කොහොමද එහෙම ඉන්න පුළුවන්. ඉතින් මේක වැඩි කර ගැනීම සඳහා ඒක ඇති වෙච්ච විවේකයකට සාතර වෙනවා මිසක් දැන් මම මොකද කරන්නේ කියන එක මේ ලැබිච්ච විවේකයට කරන කෙනෙක්. ඒක ප්‍රශ්න කෙරෙනවා. ඒ වෙනුවට කරන්නේ මේ විදි භාවනා ප්‍රතිපල කෙලෙස අතර මට පුළුවන් තරම් වෙලා තියෙනවා. මම හිතන්නේ වැඩි වෙලා කරන්න. ලාක්ට කොහොමදාය දුන්නේ ආගමසේ මානසිකය ලැබෙන ආරම්භකේ ඕ මූල කරපස්සන්නේ ආරම්භකේ පුනතර සාක්ෂි විචිතාපය සාක්ෂි විචිතාපය පිරිච්චතාපය සාපත්‍තිකර තත්වය තමයි දෙතර බවට නැත්නම් තමන්ගේ හැබෑ ප්‍රകൃතිය මේ නිවේ විවේකතර බව විමාකරත්‍ය කියන්නේ අකර්මකදී හම්බෙච්ච ආගන්තුක උපක්‍රේෂ බව සලකනවා වැඩි වේලාවක් මේකෙ විස අනිත් එක තමයි පාවිච්චි කරන්න යොමු වෙන උත්තරය. ආශ්වාස ආශ්වාසයේ නස්කාරී වේදනා එළවන් සමග වෙන ශබ්ද ඇසීම වේදනා දැනීමකින් ජීවන ස්ථානක කෙරෙහි දැනේ. සිත් එක වර පාලනය හැකියි. ඒ වගේ අපිට ඇත්තටම ඇයි වෙන්නේ කියන්නේ ප්‍රත්‍යක්ෂ නිසා අපිට පුළුවන් විතහාල පිටුසියෝම කරන්න. එහෙම නැත්නම් අපිට මුරු ෆොටෝ එක. අපේ ස්නේහිත මොක ෆොටෝ ගන්න කියලා සුබර ගන්න. මේ හේ කරනවා කියන්නේ විද්‍යාව ගහලා තියෙනවා. ඒකෝට අපි මේ විතර කම්පියුටර් ගන්න මගේ නෑයි මේ නෑ. ඉතින් මම ඔබේ කරනකොට වට පිට තිබෙන මොනවද කියනවා මට වෙන්නේ නෑ විතරනේ. අනිත් මේ මෙච්චරක් තියෙනවා. ඒකට වටපිට ගන්න හිතේ ඒක ප්‍රශ්නයක් නෑ ඇයි මේ මම නෑ විතරක් කියලා කච්චි අයින් කරන්න බැරිද කියලා අහලා ඔය ස්ටුඩියෝ එකට නඩුවක් ඕනේ ඒකට ඒක ප්‍රශ්නයක් නෑ ඒක හිත දෙකට කියන එක වෙන ප්‍රශ්නයක් ඒ නැත්නම් චිත්තක්ෂණ දෙකට කියන ප්‍රශ්න අපි හිත වැඩ කරන්නේ දේශේ සහ කාලයේ කියන මාර්ගයේදී කාලයේ ඥානදේශයක් වෙනස් වෙනවා. ඒ නිසා අපිට සමාන අරමුණු දෙක එක පිට එක සංපාත වෙලා තියෙනවා දෙකක් වගේ පේනවා. දෙපැත්තෙන් දෙකක් තියෙනකොට දේශය අනුව පේනවා. ඉතින් ඒක දිහා දැනගන්න මොනවගේ එනකොට අපි උදව් කරන්නේ. ඔබ නැවත පේන්නේ. ලක්ෂ වාරයක් වෙන්න යනකොට එයා දැකන්නේ ප්‍රශ්න කරලා ගන්නවා. ප්‍රශ්න කරපුවම මේක අපි උදව් කරනවා. ඒක කෙනෙක් ඒක අපි අරගෙන. නැවත නැවත මේක මම කර බලන්න ඕනේ. මේ අදැකීම තේරුම් ගන්න. ඕනි ආරයක් වෙනවා. ඒකලොත් තමයි දෙන්න පටන් අරගන්නේ. මේ මාර්ගය මොන ක්‍රමයකින් හරි මට ප්‍රශ්න දාන්න හදන්නේ. කුකුසුත්තර කරන්න හදන්නේ. සිතියත් ඇති කරන්න හදන්නේ. මායා කරන්න හදන්නේ. වංචා කරන්න හදන්නේ. මම මොකක්ද කරන්නේ? දික්කේ බලනවා. ඒ දික්කේ බලනකොට මාර්ගය ඒ දික්කේ බලනකොට වලක්වන්න තමයි යවෙන්නේ. නානාරුදු වේශනවා කතා කරනවා. ඉතින් ඒක අපි කරන්නේ දෙවිපත් කරන දෝෂයක් නෑ. නවතිත ආකාරය භාවන භාගයේ විවිධ ආකාර දේවල් එනවා ඒ ජීවිතයක් මොන බලන්න හිතතියා ඒ මොනේක භාවනා කරගෙන දිගට කරගෙන යනකොට භාවනා විශ්ින් භාවනා විතර අපේ අනන්තතරේ මාර්ගකම අඳුරු නැවතකට ගාන කියවලු නැවතකට ගාන කියනකොට ඔන්න තමයි උත්තර දෙන්න ඕනේ ඒ වගේ මේ වගේ දෙයක් කරනකොට ඉන්න එකක් අපි මිනිස්සු දෙකක් කරා දෙන්නේ කින්නවද කියලා මිනිස්සු කරා ඉතින්සිය ඒක සහකසිය ගන්න වෙනකොට ආනස්තෝයික විද්‍යාවේ තේරුම් ගන්න තිබුණා අපේ මනසේ ඔළුව ඔළුව විදියට ඒකට කියන්නේ දෙන්නේ කින්න අර්ථ කරන කෙනෙක් සහ අයයි කියනවා වශයෙන් ඉඳලා කියන දෙන්නේ කිය. අර්ථ කරන කෙනා ඉඳලා ගහලා අරයන් කප්ප කරන කොයි විලාරේ කඩ කරනවා අපිට කරේ. ඒක කොහොමද වෙනකට සෞන්දර්යය දක්වන්නේ කියලා තියෙනවා. ඒක නේද කියනවා කාය ආකාරෝ නිදා සමාපතියෝ නිර්මාපතියෝ කිය. ඒකකට තර්ක මනස නැහැ. නමුත් මේක කොහොමද එකිනෙකා වෙදෙන්න එකිනෙක ඉස්සරහිනවා ඒක කරපව. ඒක මාර්ගිකුට කලාකාරයෙක් වෙනවා ගණන්කාරයෙක් වෙනවා වෙනස් වෙනවා. නමුත් මේ ඇතුලේ දෙන්නේ මේ හැකලා කරදරනවා වගේ ඒක එක අරමුණක් කියලා යාර කියන්නේ සර්කමනසේ බලලා කියන්නේ සාහිත්‍ය මිනිස්සු බලලා කියා පාන. දෙන්න ගහගන්න ඕනේ නෑ. අරු වෙනකොට පහු තමයි කරන්න තීරණය කරන්නේ. ඒ නිසා කරදර කායිකට ගන්න ඒක නැත්නම් එන්න මොන පස්තරක් කරනවද මොන අනුග්‍රහයක් කරනවද මේක පස්තරේ සාමූහික කරන්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ආරාධනා කරනකොට මා සාරාභියෝ මුල් ආස්ථාවනේ ඒ ජීවිතම ඉවසෝස් රාජ්‍යයේ යන අවස්ථා මුල් භාගාවේ ඉන්නේ අය හදේ සිටින අය ආරම්භවම භාවනා කරනවා ඊපසු මට රාත්‍රී දෙක භාවනාවේ නිින්න උදාහරණයක් මම ඉස්ලාම් කායේ කොහොමද භාවනා කරන්න ඕනේ කියලා ඊට නැවත හැකියාව භාවනා කරලා උත්සාහන්න. ඔව් ඒ පසු කාලවල ඉත ඒකාගෝෂී නැත. සෙන්න සෙසි මට දලාවුනේ රාත්‍රී දෙකේ පසු. ඒ නිසා අද මම ලැස්සන දෙන්නේ ආකුයි. ඒක තමයි හරි වරයි. උපදේශයක් දෙමින් ආදායෙන් ඉලාස්තියි. ඕක වැදගත් වලට ඉති. අවුලකට ආරය ඕක ඔක්කොම දන්නවා ඔයගොල්ලෝ කියන්නේ. එතන විදුලර එක දවසක් එක ප්‍රශ්න හත්සේ. පොඩිය කවුද වෙලා පානවිලා හැලපිලා. අන්තිම හරක ඇලෙන්න දෙනවා හරක. කණුවක් වල බැලපුවාම ඒක කිව්වන් කරලා කුරු ගති කරා. ඒ වරපත්ත කරන්න හදන එක තමයි. එල්ල කරගන්න හදන කණු වල. බැරි වෙනකොට කණු වල බලනවා. ඒ පෙරදෙන නිදර්ශනය. එසේ මේ උචාරකවල බැරි උචාය ප්‍රතිඵල අපේක්ෂාව. ඒසම අපි සීමාවලට බලාගෙන යනවා. නමුත් ඊට ඒක දුර දුර දුර කොහොමද තාගෙන වෙලා කියනවා. ඉතින් ඒක නිසා පැවිදි පැවිදි වෙලා අවුරුදු පහක් උදේ නවකයි කියලා කියනවා. ඊගාව අවුරුදු පහ මධ්‍යස්ථ. අවුරුදු 10 වෙනකන් තමයි තේරුණා කියලා කියන්නේ විස්තර භාගයක් කරලා තියෙන්නේ මහානකම බලලා. ඇවිද්ද අල්ලන්න අවුරුදු 10ක් PhD තුනක් PhD තුනක් ඇවිද්ද කියන්නේ ඒ වගේ භාවනා වලට ආදායම් ගොඩාක් වුණා කියනවා දඟල මේක මොකක්වත් නෙවෙයි කියන ප්‍රතිඵල අපේක්ෂාවේ වැඩි කරනවා ඒකට උත්තර දෙන්නේ ඒකෙත් දැනෙනවා ඒ නිසා අදරයක් කියලා කරන්නේ ඒක අමානතකෙම කරන්නේ නමුත් ඒක ඉන්නේ ඉන්නේ තමයි තේරුම් ගන්න ගන්න මේක තුළ තරහට වශී භාවයක් මුචයක් අධ්‍යක්ෂක ප්‍රකට කරනවා. ඒක තමයි අපිට මේකට කල්පනා වෙන්නේ සන්තෝෂක මම පරිශීලනය කරලා තියෙනවා. ආර්ය සත්‍යයේ සත්‍යය සදානේ සුමානයි සදානේ චිනුදක් සදානේ අද ගන්න පරිශීලනය කරනවා. එතකොට බුදුහමෝ අපිට කරුණී ස්වාමීන් වහන්සේ ශ්‍රී විද්‍යාවාසිකී ආරණ්‍යයේ සතියේ වෙනකම් වහාගතියි. දැන්ද ජීවිතයේදී සතිය පුදුකර ගැනීමට අවුල හොයනවා කරන තේවා. අනිත්‍යයේ විවස අවශ්‍යතා කරගැනීමට වැඩිමේ සිරමාකාරී නිරම කරන තේවා. ඉතින් අපි අද ආවේශනාදී ඒකට උත්තර කරා. දැන් ගාමිණී ආසන මට ආනාපානසති භාවනාවේ වැඩි සිටේවි මගේ නාසයේ ඇටට ආවේ අන්තිම ඒ මාර්ගයේ මොන කාර්ය විශේෂ බලය. සිංහයක් අර දැන්නේ නැහැ. ඉස්රායෙල් අර දැන්නේ නැහැ. අද ආනිවාසයේ මට යාස්ථානයේ සමාජයේ ප්‍රතිචාර නැතිවයි දැනගන්නේ නැහැ. තොරතුරු මණ්ඩි මේකේ කියලා තියෙන රත්වීම දැනුණා ආය දැනෙන්නේ නැහැ. ඒ නිසා මට ඒක වේට අපි අපි කියවා ඉස්මලේ පොලේ කරා තියාගන්න. ඔබලට අපි කියුවා නෑ නෑ අර කොයි කියුම්බෙක නැවසලා කියවන්නේ එළිය පුළුවන් නෑ. ඔක තතරට කොක්කවන දැන් කියුවේ ඔක නේද? මේ කියුව ඉවකනේ අනේ මට දැන් මේ මොතකද ඉස්සෙල් කරපුවක නැවත කියවන්න කියලා. ඊට ඉස්සෙල් ප්‍රශ්නේ අරන් තියන ප්‍රශ්න තමයි සාකච්ඡා කරන්නේ. ආසන්න ආරම්භ වලින් මේ දෙවි ගැලපෙන්නේ මට තේරෙන්නේ රත් වීමක් දැනීම සහ නිින්ද ඉඳීමක් කියලා ඡය කරනවා අපිට කියලා දෙනවනේ ඕ මයිකේ කොටකට මයිකේ දුන්නා අර ධර්ම දේශනාදී මම උත්තර දෙන්න කිව්ව ප්‍රශ්න ඉංගල දෙන්න මයිකට ඇහෙන්නේ ඒක සංකල්පයක් අපි සංස්කාරවලින් පාක් දාවරන්නේ කියන ඒක කියන්නේ මෙහෙම කිව්වොත් ඒ කියන්නේ ආස්වාද ප්‍රසාර මේ ආස්වාද මේ ප්‍රසාර කියන බලබලා ගිය කෙනාට ආස්වාද ප්‍රසාර පිළිබඳ අහංකාරයක් නැතුව නායයක් වීමක් නැහැ. ඒක තමයි නාම තේරෙනවද සතිය තියෙනවා. ඒක සතිය තියෙනවා නම් අපිට පේන තියෙන්නේ අරමුණ දිගේ යනකොට අරමුණ වෙනස් දෙයකට ඉඳීලා කරාටලා ගිහිනවා. අපිට ඒකට කරාටලා ගිහිල්ලා. මෙන්න මේක අනිත් දවසේ ලක්ෂණ සුදුව අරමුණ එල්ල වුණාට පස්සේ දැන් එල්ල වෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ. එල්ල වුණාට පස්සේ මේක බලාගෙන හිටියෝ හරියටම මැජික් කාර්යයේ ඒකාකින් හයියෙන් බෙදයක් ගන්නවා මේ පැත්තේ පරිදි මාර්ගෙ පෙන්නනවා වගේ. ඉතින් පරිදි පෙන්නන වගේ මැජික් එකක් පෙන්නනවා. මෙන්න මේක දකින්න ඉස්ලාම්ගේ අරමුණ කීකලකට. ඊට පස්සේ අරමුණ බලාගෙන ඉන්නකොට දෙවි දෙකට ප්‍රසවාසයක් කරනවා. ප්‍රසවාසී ජීවිත කරන බලනකොට ওই පටලවිලි වෙනවා. එනකන් ආශ්‍රව ප්‍රසවාස දෙකම ජීවිතකොට. ඒ වෙන වෙලාවෙදී නිකන් මූණට වැඩි ගැටුවා වගේ ඇස්බැඳු කියන දේ ඇස්බැඳු වගේ වෙනවා. හැබැයි මේක සතියේ ඉන්නවා නම් ක්ලාස් එකට යනවා අපිට මේකට සාක්ෂි වෙනවා. විපරිණාමයක් හදලා සිද්ධ වෙනවා. ඒක රූපාන්තරණයක් කියන්නේ රූපාන්තරණය කියන්නේ සාල සමන දෙයක්. අවස්ථා හතරකට ගිහින්නේ සමන්ලේ හැදෙන්නේ මිත්‍රයෙක් ඇවිල්ලා දරුවෙක් එක්ක ඇවිත් කාලා කාලා කාලා ශිෂ්‍යයෙක් බඩපතලා ශිෂ්‍යව පෝෂණය කරලා පෝෂණයේ තියෙන සමන් අපේ කියන රූපාන්තරය ඒකේ කර්මයක් තියහරන්නේ සියලු ඒක පුදුමාකාර අවදි රාශියක් දායක එක විදියට බුදුහාමුදුරණක් කියන්නේ දේවදත්ත දේවදත්තර තැන මටත් ඒක දෙවිද මේකට කලබල වෙච්ච ගමන් මාගේ අවස්ථාව ගන්නවා අපිට තියෙන දැඩි විශ්වාසය, දැඩි සීලය, දැඩි සත්‍යය වේගම ඇහැක්කේ නැහැ ට්‍රයිපෝඩ් එකක් මොහොත කරලා කැමරාවක් ඉදලා බලාගෙන ඉන්න රටේ තියෙන එකත් කැමරාව බෑනේ. අපි ફોකස් කරන්නේ ට්‍රයිපෝඩ් එක පිරෙන්න හදිහටම බලාගෙන ඉන්නේ. අරමුණ දිගින් බලාගෙන යනකොට මේක සිද්ධ වෙන විපරිණාමය. අදාහ ගන්න බැහැ. ඒක තමයි මොකක් අපි වෙන වගේ දේ අන්‍යයන්ට සංගලන්නේ වත් වෙන්නේ. ශබ්ද ඇදෙන්නේ. නානාදු වේශනව මගාරෝ. අපි දැනගන්න ඔබ ඕන කියලා එකම සත්‍ය තියාගෙන ඉන්නවා. අරමුණට අටවගත්ත කැමරාව හොල්ලන්න නැතුව තියාගෙන. එතකොට තේරෙන්න කරගන්න බුදුජානකසේ පෙන්නන මේ විපරිණාමයේ විරස්සනයේ ඇතුළ නැති වෙන බව. විරදයක් වඩපත් වෙන බව. තරවගන්න බැරිද? තරවගන්න බැරිද කියන්නේ. ඒකට අභියෝග කරන්න එපා. ඒක සාර්ථකයි. ඒකට සාධක වෙන්නේ එසේ මෙසේ දීවත්වයක් තිබිලා නැහැ. එසේ මෙසේ සත්‍යයක් තිබිලා නැහැ. එසේ මෙසේ ප්‍රතිඥාවක් තිබිලා නැහැ. එසේ මෙසේ ආරවණ පිළිබඳ හුරුකතියක් තිබිලා නැහැ. ඒසාර වැඩි වෙනවා. අනිත් දවසේ අපේක්ෂා කරගෙන යන්නේ විනාඩි අස්තන්දුමක වෙන්න අපි මම ප්‍රශ්නයක් ඇති කරගන්නේ තව හොරයක් බලන්න. ඒකට අපේ ලොකු සම්මිනාසදී උත්තරේ මේකට ලෑස්ති වෙලා යන්න ඉන්නවලු තාතා. මේක දැන් මම කරන්න හදනවා. කලබල වෙන්නේ අපිට ගන්න නැහැ. බලාගෙන ඉන්න හැටි හත්යාරක කොහොමද මේ පෙරලී කරන්නේ ඒ දෙවි කරපු දවසේ බුදුන් තේරෙනවා බුදුහමෝ මේකට කරලා තමයි උනාසික මූල ධර්ම ඇති විවිධ අරමුණු දෙකේ කියොත් අපිට මේනේ අරමුණ ඉස්තිරයි නීත්‍ය සුබල සුබ එකම අරමුණක් අල්ලන කොයි එකද කියනවා බුදුම වේගයෙන් වෙනස් හිතා ගන්න බැහැ ඒක සද්ධාන්ත වෙලා සිල්වන්ත වෙලා සතුටුමත් වෙලා කියලා එක අරමුණක් කරගෙන ඒක විපරිණාමයට අභියෝග කරන විපරිණාමයේ දැක ගන්න සුළු කෙරුවොත් උදක්කල් භාවනා කරනකොට දැනෙනවා ඒ ජානකද ඇෂලේ සතියේ සාධෝෂිකයි කියන්නේ. ඒකත් තියාගන්නවා තමයි දේශනාවේ. වෙලා ගන්න පොඩි දාගන්න. මේ ආලෝකෝපසාරිෂ රැඳී ඉන්නේ කටවඩන බලන්න අනිකේ වෙනකට කරලා තියෙනවා. මේකෙන් කියන්නේ දැන් අරමුණත් එක්ක හිත එල්ල වෙනවා. ඒකට කියන්නේ අභිධර්ම කියන්නේ ආපාතගත වෙනවා. මුලිච්ච වෙනවා. මුලිච්ච වෙච්ච ගමන් එයා ලකුණු වෙනවා. මුරදු දැනීම වගේ කරනවා. මූණේ කටුව ගේන්න කරනවා. ආලෝක පේනවා. ආත්මය අඳ දැනෙනවා. රස දැනෙනවා. සංගරස දැනෙනවා. සම්පූර්ණයි. සමාන කෙලෙකට පටන් ගන්නවා. සමාන දුර පටන් ගන්නවා. මේ නියපොතු නිය සිදුවල විදුලියක් වගේ වෙන්නේවා ඇස් දෙකේ ගහනවා කන්සින් නටනවා අර කුංචු කුංචු දේවල් නේ ඇත්තම ඇගේ තියෙන දේවල් විවිධකත් තියෙනවා පරණ දින බවට සංඥා තියෙනවා ඒක එකලසිනකොට මේක හුදුර වෙන හොඳට ඇදිච්ච රබබ්බරයකට ගහනවා ඉතින් යතුරු කරලා දාලා ගැහුවොත් රබබ්බරේට සුරල් දාලා ගැහුවා වගේ කම්බරම් දාලා ඇදිච්ච බෙරේ ආනේ වෙලාවට ඒ කියන දේවල් ඔක්කොම කරන්නේ අරමුණේ හිත කරගෙන. එච්චරයි තියෙන්නේ. ඒ අරමුණත් එක්ක ගෙනියන්නේ එකලස කරන්න නානාදුතු ඒකමවාම ගන්නවා. කැඩෙන එක කැඩෙන. ප්‍රශ්නය ආපහු ඉත අරකට ගන්න විතර සතුටු කරගන්න කැඩෙනවා. ඒ සවරුම මතක් කරේ. හොඳ දේවල් වලට විතරක් නෙවෙයි කැඩෙන්නේ නරකට. නරකට විතරක් නෙවෙයි කැඩෙන්නේ හොඳ දේවල් වලට කැඩෙනවා. අනේ කැඩෙන වෙලාවේ ඒවත් එක්ක ගැටෙන්න එපා. මට මේ ඉතර ඉඳන් අපෝ අරමුණ පාරෙන් පිටපිට ගහන වාහනයක් අපෝ පාට කරන්නේ කොහොමද? නැවත නැවත මූල කර්මස්ථානයේ පිහිටනකොට අපට තියෙන ඕනෑම දෙයකදී කරදරයකදී දුකේදී සරණායක දෙයක් මට බලන්න. හැකියාව ගන්න මූල කර්මස්ථානයේ ආවම සැකදෙන්නේ කොහොමද කරන්නේ? ඒ නිසා මේකදී මේ මායя කරන මේ කෙලෙස් අපිට කරන මේ අතුරු ආන්තර මගහැරුණු උදේට දැනගෙන ඒ ශරණ දෙයක්ම ඉක්මවල නැත්නම් දෙයක් හරහම විවිධ බලල මූල කර්මස්ථානයේ ශරණ යන කියන ධර්මයේ ධර්මත්‍ත්‍ති කියන විදිහට සඳහන් කරලා තියෙනවා ධර්මයේ ශරණිය කියන ධර්මත්‍ත්‍ති ධර්මපටිච්චික ප්‍රතිෂ්ඨාවක් තියෙනවා ඒ ප්‍රතිෂ්ඨාව කොච්චර දෙයක් ඕලම් වගේ නතර වෙන්නේ ගෝලන මොන දේ තියෙනවා අරකට එනවා කියලා ගන්න කෙනාට ගන්න කෙනෙකුත් ඒ නිසා ඒක දැනගෙන යන්න ඒක ලේසි වෙනවා සම්මත කයි යෝගිකසු ඇතියි මානසික ආයතනයේදී ආස්වාස ප්‍රසාර වෙන්නේ ආස්වාසයේ කැඩෙන වෙන්නේ ආස්වාසයේ පිළිවෙලවක් වෙන්නේ සිත් කියලා හරියට උස්ස වෙන්නේ එරෙන මුස්ක වලයන් මොහොතට ටීම් එක වැටෙන්නේ විදිහට ආදායන සේවා. පරිමිත විවික්ෂණය මේ ආඛ්‍යානයෙන් මෙතන විවාහ කරවතනවාදී ආනන්ද සප්පායු වේවි පෙන්නලා කියනවා නලියනවන දැනෙනවන ගොරෝසුන සියල්ල කෙලෙස්. නලිය වේ නැති වෙලා දැනෙන්නේ නැති වෙලා දැනීම නැති වෙලා සංසිඳුන කෙලෙස් ආරම්භයි. නමුත් අපේ හිතේ කවදාකවත් කෙලෙස් සම්පීච්ච එකක් අත්දකින්න වෙන්නේ නැහැ. මොකද අපි ඒ තරම් නගින්න කැමති කෙලෙස් වලට කැමති ආරම්භ වලට කැමති. විශේෂතරට විශේෂ සූත්‍ර දේශනා කරනවා. ඉන්ජනේ මම්බතන් ස්පාදන ස්පාරපච්ච කියන්නේ කෙලෙස් වලට නලියනවා ආකාරය, කඩිකාය, එකතකට ඉන්න බෑ ඔක්කොම කෙලෙස්. ධානාපාන දුඥානසේ සාමාන්‍යයෙන් අයෙක දාලා ඒක ජීවෙන කම්ම ප්‍රස්තාරය අදලා පේනවා. ඉන්නේ ඉන්නේ ඉන්නේ වෙන්නේ භාවනා පාරෙන් ගිහිනවා වගේ පේන භාවනාව කරනකොට නියහන යන පෙන්නේ පාරි ක්ලච් එක අරන් නැතු කියන. පහේ පාරෙන් ගිහිනවා මට හරිම බයක් එනවා. මේ බය අතුරුපතුම මේ රූමේ කතු වෙනවා වගේ එනවා නම් ඔක්කොම යම් කිසි කෙනෙකුට මේ කිනාගේ කියන්න පුළුවන් මේ හොඳට ආනපන මේ මධ්‍යස්ථාන මේ ශූන්‍ය ආනපන මේ අතිශූක්ෂම ආනපන එතෙන් යනකොට මට දැනීම අඩු වෙනවා කියන්නේ අතිශෝක්ෂක නිරීක්ෂණය. දැනීම තියෙන්නේ අරමුණේ. වේදනාව, සංඥා, සංස්කාර. අරමුණ කියනකොට වේදනාව කියනකොට සංඥා කියනකොට සංස්කාර කියනකොට මුලන්නම් දැක්කහේවා. නමුත් බුදුජානකයේ දේශනා කරලා තියෙනවා ල සංඥා සංඥේ න විභූත සංඥේ නොපි අසංඥේ ඒවල් සමේතස විභූති රූප සංඥාන දානකට ප්‍රතිස්පන්දන. මෙතන මේ දින්දා කියන සංඥාව නේද? රසඤ්ඤ සංඥා. නෝපිය සංඥා සීල පිළිගන්න. මේ විසඤ්ඤ සංඥා විසඤ්ඤ වෙලා. අල්ලාහ්ගේ පාඩම නැතිවට සංඥාවක් තියෙන එකක් ප්‍රකාශ කියලා දුකක් නෙවෙයි. වෙන්න මෙතනදී අපි පොඩ්ඩක් ආර්යයන් වහන්සේට ගමන් දෙනවා පුතත් යන ලෝකේ ශාන්ති ලෝකේ කම්මිකාත්ගේ ලෝකේ පොඩ්ඩක් කියනවා. ඒකට සෝම පිළිච්ච රෝගයක් කියලා. ඒ පොත්වල නැතිව. මෙන්න මේ සංඥාවක් නැති බවට තියෙන සංඥාව තේරෙන්නේ ඒක පාඩවත් දැක්ක කියලා විතරයි. ආය වේදනාවක්. ආය පිටිවිල්ලක් එනවා. ඒක එන්නේ ඔළුවට පොක්කක් කරනවා. ගැස්සෙන තමයි එන්නේ. ඒ සාරකච්ඡේ දේශනා කරන සංස්කෘතකට පස්සේ සංසිඳිච්ච බව දැනගන්න අපේ මනසට. ඒක බුදුහාමුදුරේ ශ්‍රේෂ්ඨ අනුයි අපි එතෙන්ට යන්නේ. අපි දැන් අපේ ලෝකේ නෙමෙයි. ආයෙත් අපිට සත්‍යයක් ඇහෙනකොට ආයෙත් වේදනාවක් දැනෙනකොට ආයෙත් පිටිවිල්ල දැනෙනකොට වෙනවා වේදනාවක් තමයි දැන් හොඳට තියෙන වේදනාවක් නැත්නම් නේ. සත්‍යයක් නැත්නම් පිටිවිල්ලක් නැති තැනකදී මේ දෙක දැනුණාට පස්සේ පැවැත්විතු කර්ම ස්ථාන විද්‍යාව සඳහන් කරන්නේ ඒකත් සංකල්පයෙන් පරිණත නැතිනම් උපේක්ඛා අර දැනගන්න කියනවා දැන් මගේ ඇවිසිලා සත්‍යෙට වේදනාවට දිවිල්ලක අනේ කලින් තිබුණු ඒ ස්වන්ත වූ ඒ ප්‍රණීත වූ විචාර හොච්චර වගේ අනුමුද දැනගත්තර විවේකයට යනවා කත් කරන්නේ මේ ප්‍රතිවිච්ච යන්න වූ අරමුණදී ආය භාවනා කරනකොට ආය සංකේතයක් ආනෙන්දට මේ විවේකයේ සහ සංසිතීම ආකාරයේ අවිසිලාට අත්‍යුත්පන්න භාවයේ තේරුම් ගන්නවා. යෝගාවචර එක පණ්‍යංකදී ඒක දෙකක් අල්ලගන්න. ඒක දෙකක් අල්ලගන්න. සංසිඳෙන්නින්ද අවිශ්චිත කරනවා. ආය සංසිඳ කරනවා ආය අවිශ්චිත කරනවා. අනේ මේකට මේක පදක් දීම. වශීවීම. අනේ කත පෙරගතියක් කියලා. ඒක හොඳටම තේරෙන නිවන් දකින්න ඕන මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්. ඒ ආරයන්වත් වාසය කරන ලෝකයකට ආවකාලිකව ගිහිල්ලා ඒක හරි කම්මැලි, හරි නිදිමතයි, හරි ඒකාකාරී, හරි පාළුයි, හරි මුස්කේන්තුයි. අයියෝ කියලා දැන්නේ. ඉතින් දාලා කරන කිව්වේ. මෙතන ඉන්නේ එක්කෙනෙක් නෑ ඔක අත්දකපු ගැටි. ඒ හැම කෙනෙක් මේකට වෛර කරලා තියෙනවා. ඒකට ද්වේෂ කරලා තියෙනවා. ඒකට ආධ්‍යාත්මිකව කරලා තියෙනවා. ඒකට උරුමතුනක් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ විවේකය, ඒ බුද්ධ කලාව භාවනා කරන සංගීතෙත් එනවා. උගල ආයෙත් අහනවා. එන්න බෑ මේ වෙලාවේ. ඔය වෙලාව කරා. ඉතින් යමු සුත්තු වෙලා අපව ආයෙ භාවනා කරත් ආයෙ. ඇත්තටම මේ ධර්මයේ ආත්ම ධර්මයක් නම් අපිත් එක තරහට බැහැ. ආත්ම ධර්මයක්. භාවනා කරනකොට ලක්ෂණ කොට අනිවාර්යයෙන් වෙනවා. අපි අඳුනන්නේ කියලා, ගුරුනේ කියලා, ඒකාකාරී කියලා, නිදිමතයි කියලා බයල කුසලී කියලා, ආලුයි කියලා, ධනයක් නෙවෙයි කියලා අපි මෙන්න බීජ ගමකට. ඒක තමයි මාර්ගය. ඒ තමයි කෙලෙස් කියන්නේ. විශේෂයෙන් භාවනා කරනකොට බලන්න කෙලෙස් අපිට ඉදිරිපත් කරන මායන් ටික, බහුරූපෝලන් ටික, নানা රූප වේශ ටික දිහා බලනකොට භාවනා නොකර සතිය නොපිහිට අපි කවදා මේක තේරුම් ගන්නවා. මෙච්චර අමාරු නම් මේ බෝධක විදිහට සකස් කරනකොට මේ තරම්ම ඕලමල නැතුව අපිට කර කරන්න ඉන්නවනේ. අපි සතියෙන්තරව ගත කරන සමහර යන ආකාරය. ඒ නිසා මේක විස්තරේ කොහොමද? ගැස්සුනට පස්සේ තමයි දෙන්නේ කණේ විතර තියෙන්නේ සාන්නේ නැති දැන. මේක සාන්නේති කර නෙවෙයි. අපිට රුචි නැහැ. අපිට ඒක ප්‍රමාණ කරන්න බෑ. සීමා මාර්ගය දාවත් දෙන්නේ නැහැ. මොකද දුහම කරන්නේ හැදිරෙන්න අත්දින්න පුළුවන්. වෙන්නේ ප්‍රශ්වාසය කියලා කියන්නේ ඊගා ආශ්වාසය පටන් ගන්න ඉස්සෙල්ල මල කමිනෝ කියන්නේ ඒක තමයි. ඊරකන කියලා කියන්නේ ඔතන තමයි. නොතේරෙනවා කියලා කියන්නේ ඒක තමයි. ඒකම සාලංග තමයි තණ්හාව දන්නේ කර මේ හේතන නට. අපි දන්නා දෙල්ලම නටන්න බැලලා ප්‍රශ්වාසය ඉවර වෙලා එක චිත්තක්ෂණයකට හරි හම්බ වෙන මේ චුත්‍ර වශයෙන් හම්බ වෙන මේ ක්ෂණ මාත්‍ර වශයෙන් හම්බ වෙන මේ විවේකය අල්ල ගන්න කිව්වොත් හරියට බලපෑම් කියනකොට කරකවල පැලෙන්නේ තියෙනවද කියලා බලන්නේ ගන්නේ. කලදුණු වල ගන්නෑ. අනිවාර්යයෙන් මේ අපි අල්ලගෙන තියෙන දේ හැමතැනම පැලෙන්නේ තියෙනවා. අන්න ඒක දැක්කම අය මේ සංසාරේ ඉච්චර ආශ කරන්නේ. මේ බදාගත්තට ගෙඩිය පිටින් දුර දෙයක්. කැඩිච්ච ලඩයක්. ඒක දැක්කම නිසා මේ අපි බදාගෙන ඉන්නේ. ඒ ඒ පැලින පේන වෙලාවය ඒක අපිට මේකේ මගේ පෞෂත්වය පැලෙලා ගියා. මාන්නේ පැලෙලා ගියා. තෘෂ්ණාව පැලෙලා ගියා. ඒකේ අපේ නෙමෙයි. ඒක අවබෝධ කිරීමෙන් විවහාරකට. අදීල කිදේශාරේ කොහොමද චොරකවුරු වීම පෞෂත්වය කියන්නේ නැතනා තේරලා තැන්පත් වෙන ගැසෙන් තැන්පත් වෙන ගැසෙන් තැන්පත් වෙන ගැසෙන් නේද ඒක තමයි. සාකච්ඡා කරන ජීවිතේ කියනදීම වරද්ද. ඒ ඇතුලේ ඇති පොළොවට සම්බන්ධතාවන කියන වැරදිද? ආදාන. ඒකේ මොනවා තියෙදි මම ගේරේ ලක්පා කරන බුබරේ කම්මැලි බතුස්. නිකන් නිකන් ඇතුලේ කරපා කන්නේ කොහොමද? මේක ටිකක් කරන්නේ. ගෙදර ගොඩාක් කරපා කරා ඒක වැරදි පොළොව නඩු දාලා එනවා. ඒක නෑ. අපිට උත්තරීමේ හොඳ මේක අහන්නේ නැත්නම් ඊගාට දිනේ කරනවා. එලේ සම්මනේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් තියෙනවා. පූජාවට සමපිච්ච තීරණ කරසන. සමපිච්ච නැත්නම් පූජා නොකරේවා රැකපිච්ච කරන්න පූජා කරනවා. සමපිච්ච නැහැ කියලා පූජා කරන්න පුළුවන් නම් සමපිච්ච වෙන්නේ. ඒ වගේ එලිමහනේ වැඩි පොළොව තියෙනවනම් මම කියනවා පින්මදී ඔයගොල්ලන්ට එලිමහනට සක්මන් කරන්න. ඒ විශේෂ විශේෂ දිනක් තියෙන කෙනෙකුට විතරනේ සක්මන් කරන්නේ. ඒක නිසා මොනවද කියන්නේ? ටැම්පෝමිනි කාර්යයක් කරනවා. මේ ළඟදී කෙනෙක් මතකලා කිව්වා උන්ට ලැබුණා අවදි දරුවන්ට ලැබුණා අපේ දරුවන්ට බඩගිනි. ඒ වගේ මේ මේ සිමෙන්ති ක්ලෝක ඇතුලේ සාම්පු වෙන එකයි අපායන එකයි දෙකම එකයි. යමර දුරු තුච්චකල් කියකට කරන්නේ ක්ලෝක ඉන්න තියෙන කවුකේ. ඉනු කියන කරසර වැරලක්. අහල ගිල්ලා. ඒක ඕන තරම් විදේශයවල ගිල්ලා කරන පරික්කුවක් මේකේ තියෙන්නේ කොළඹ ගිහිනවා. බලන්න ඒ තරම් දුන්නේ එක තැනක පොළොව දාගෙන තියෙනවා නම් තියෙන්නේ කියලා හැමතැනම පිටලා තාරදා කොළඹ අපායවල දෙනවා. මේ කැලේ අපිට කොහොමද දාගන්න බැරුව අපිට මේ දවස්වල සංජීවිත කරනවා. ආගියකට දෙන්නකෝ අපිට මේ මොකද කියලා. ඒසයි මේ මිත්‍රි පිටක් නෙයි එලි මහානක වැල්ලක සම්පන්න කරන්න හම්බුණා නම් මං කියන්නේ කාන්ත සුඛෝභෝගී භාවනා ජීවිතය තමයි සක්මන් මල් වගේ. ඒක නැත්තම් දැන් ලං කරලා ඒක පුරුදු වෙනවා. සෞඛ්‍ය සම්බන්ධ මාකාර කාමයේ ආරම්භකදී වදින දුකාරණී උත්තර මෙලියා. නමුත් ඒ ජීවිතයේ සිට සානස ජීවිතයේ හිඳගෙන ඒ හේතුව තමයි දැනෙන පිම්බීමක් පිළිබඳව කරලා දැස්සේ දැනෙන පිම්බීමක් නම් ඒක කරා. එතකොට ඒක ඔය වගේම වේගයෙන් පටන් ගන්නවා. ඒ නිසා එන ඕනම දෙයක් ඒක ඒක ආරම්භණක් කීකර කරගත්තට පස්සේ එන ඕනම දෙයක් ඒ ඒ මූලකට දාලා අනුවා සනීප වෙනවා. බුදුජානක වහන්සේ දෙන්නේ තච්ච කොහොමද? අච්චක කියලා කියන්නේ දී බඩුව දී ගන්නවා. ඊගාන මනුෂයා කනහට බලලා කුසතන දැක්කම එයාගේ ලකුණු කුල්ලෙක ගන්න. යාලි ගොනුනාට පස්සේ බලනකොට දෙවෙනි කුසතන පේනවා. ඒක ගන්න. ඊට පස්සේ බලන තුන්වෙනි කුසතන පේනවා. ඒක ගන්න. පළවෙනි කුසෙක තියෙනක නම් ටිකක් කරපෙන්නේ නැහැ. ඒක ගෑවට පස්සේ දෙවෙනි එක පේනවා. ඒක කනහට බලන්න. අනිත් පැත්තකින් බලනකොට පේන්නේ නැහැ. ඊට පස්සේ ඒක ගා. ඊට පස්සේ එනේ මේ නේ කියන්නේ ගියාම කුසලයේ පළවෙනි එක ගියාට පස්සේ ඉතුරු නැවත හැම එකම ඉතිරි පොළොව. පළවෙනි කරක ඉවර නැහැ. ඒකම පච්චකෝපමව යඩුව. ඊවට වෙයිසා මට මතුවෙච්ච අපකටන්නේ පටන් ගන්න ඉස්සු ගොඩාක් අවිතිමේ ඔක්කොම මට ක්‍රමීකර කරනකොට ඒක එකටව පය වෙනවා. එකක්වත් අපිට අනුකූල දෙයක් කරන්නේ. අර උපක්‍රමෙම නේද? අරුණි සම්සාරය බලන්නේ කරන්නේ. දෙවියන් සුවාරිවරේ සිවුම් වෙනසට වඩා කරල් ප්‍රශ්නේ ඒවා අය කර්තියසේ කය ගැනද ඉස්සර බලාගෙන විට ඇසි ඒවා වේවා කය දැනෙන්න දෙයි මොකද දැනෙන දැනකට ඊළඟව දාන්නේ සිය බව අසෝකේ පරයන්ගේ අවුරුදු අසෝදා සෑහළු සරුණ දැනෙනවද වඩා පරයන්ගේ යන්නේ සිටි ඒක පරයන්ගේ යන්න පෙර සියල්ල සියල්ලම ඇති භාවනා කිරීම සිදුවන පරණි පොදු වල සියල්ල ගැන විශේෂ රජයක් දෙනවා. ඔන්නේ ස්කන්ධන බැරි. නමුත් සිතා වැඩිවලදී උදේනාව අවශ්‍ය බවක් බැරි. සතු පිළිවි සරහා. ඒකට පාරාදී සිතේ යන්නට කොරිස් ආරාධනය දෙනවා. නෑ කියන්නේ. පෙරමක ලකුණු දෙකේ. ඉතින් ඒක එක සැරෙන් කරන්න බෑ. මේක කියන්නේ ආශේවන කරනවා. ඉස්සලා ඇසුරු කරනවා. ඊට පස්සේ භාවිත ප්‍රත්‍ය මේක කරලා බලනවා. ඉතින් බහුලී කරපොත්තේ ආශේවිත භාවේති බහුලී කරනවා. ඕ ආරම්භ කරනකොට මේක සිත් වදින්නේ එකට ගන්න. ඒ නිසා මේ යන්නේ හොඳ නැහැ. ඉතින් පරිපූර්ණ විතරක්ම කරන්න එපා. සක්මනත් එක්ක ඒක මාර්ග කර මාර්ග කරනකොට ඒ හිතේ හිතන තරම අපිට ඉක්මනට විවේකී ලැබෙන්නේ නැහැ. එකට ජීවන ප්‍රකාර ආජීවය සකස් කරගන්න. ඉතින් අපි හැම එන චිත්තක්ෂණයකම ජීවන රටාව කරන පහසු වෙන විදිහට වැඩ කරන්න ගියාම වාසිත තමයි දවසට කරේ. ඒ නිසා මේකම ධෛර්යයක් කරගෙන සුබ ලක්ෂණ කරගෙන පෙරණ මිත්‍යාකරණය යුතියන්ට වෙන්නේ. අද දුරස්වරණයේ සමහර භාවනා කරන විට කම ආවර්තිත ඒ අවස්ථර අනුගුණ සෝමා අභිවාසි කරනවා. ඇත්තද අඩු බව, සීල බව, දෙවිස්, පොරොසු, බය, වෙනස්කම් අවයන ආකාරය පැහැදිලි. ඒ හැරෙන්නේ අදිසිත ඇස් වැසෙන හැරෙනවා. එයත් මෙහි කරනවා. ඒ නම් අඩුවක් කාරණා කරලා ඇටි කරගෙන. අඩුවක් කියන්න අමාරුයි. අංග සම්පූර්ණ නැහැ. සයන ධක්ම කරන තමන්ට ඇත්තක වහගෙන සම්පූර්ණ කරන්න හිතෙනවා. ඒ වගේ දේවල් කරා නැතුව පුළුවන් කරා යන විදිහම කරන්න මැද හරියට. අනේ මැද ඒකට කියන්නේ හැරෙන්නේ නැතුව යනකොට දෙවි එකලස ගන්න ලේසි. හැරෙනකොට කැඩීමක්. අරකට හැල හැපීමක්. ඒක කරන දෙයක් නෑ ඒක භාවනාවේ ඉදිරියට යනකොට ඒක වැඩිපුර අධ්‍යා අධ්‍යාපනයකට කියන එක. ඒක පුළුවන් ගත්තොත් බලන්න පරණ වෙලාවෙ ඇත්තට පොදු සත්‍ය ගන්න බැරි වුණා. සාධියේ සත්‍යයක් නැහැ යනකොට යනකොට ආදිමට අන්දිවලදී ඉරියාකට සාධියේදී සත්‍ය ඇතිවීම වෙලා යනවා. හරි විචිත්‍රයි. ඉස්සල සාමාන්‍ය සත්‍ය ඇති කරගන්න උත්සාහ කරනවා. මේ ප්‍රශ්නේ වෙලෙක නතර කරගෙන අපි තුනයි වෙලා. ඒ ආරම්භය වෙන සිදුවෙන්නේ වැඩි ඇස් දිගේ ඉඳලා බලන්න. පැහැදිලි කරගෙන පැහැදිලි වෙන කාරණා ඇස් දෙක ඉදිරිය දින ආයි කියවන්න මොකද වෙන එක තියෙන්නේ අර මගේ ඇස දිගින් දොරව තේරෙනවා. පැහැදිලි කරගෙන මම කියන ආනාපාන දෙක කරන්නේ කවදාකවත් ප්‍රශ්න. බුදුදහමේ දේශනා කළා කියලා ආනාපාන සති භාවනා විතර ඒ විලෝපන මොකක්වත් කරන්නේ. සතුට කිරීමයි කිරීම දාන. මට හිතෙනවා ඊටත් දෙකේ කියනවා සක්මන් භාවනා කොහොමද කරන්නේ. මයිටි වගේ දෙයක් කරනවා කරන්නේ නැහැ ඒකම ගැලපෙන්නේ නැහැ. ඊටදී දීචි පාඩක් හදන කොහොමද තේරෙන්නේ ආනාපාන. ආනාපාන දාලා බලන්න. ඊපස්සේ වරණ ආයෙත් කිරියට යනවා. සාකච්ඡා කරන ආකාරයට විදෙක ආනාපාන සතිය වඩන්නේ නැති ඒ භාවනාවේ නිවිලා ලැබුණාට ඒ අවස්ථාවේදී දැනගන්නේ කෙසේද? කාරණේ ආරාධනය. අල්ලපුදකට ගල ගන්න අනුවෙට කරනවා. ඒ වගේ දේවල් කරනවා හතර තියෙනවා. දැරිස් එකේ යනකොට හැපෙනකොට ඌ ටික අනුවෙට කරනවා. ඉතින් සාමාන්‍ය ඕකන පිළිවෙල වැඩේ කරගෙන යන්න පුළුවන්. මුලේකද විදියට. ඒ විදියට ඒක සම්පූර්ණ විදිය. සාහන කරන බව දෙන මෙතන ආංගිනේ වල පාවාට වටේ එළුවයි නෑ. ඒ ඔය පොත් වලින් තියෙන පතර. ඉතින් ගැටුමක් නැතුව ඉන්න පුළුවන් මිනිස්සු. අර වගේ අනාස්ති ආරම්භ අවස්ථාවේ ශරීරයේ ඇසීම සමග කායික වේදනා සිදුවේ. උරු ප්‍රධානම පාරේ නැතියක් වෙන්නේ. ඒ අවස්ථාවේදී ආරම්භ සත්‍ය විවිධ රැඳෙන්නේ කෙසේ නැහැ. සදෙස් බලාගෙන අවරයි නැස්ති. අපි ඉස්සර කිව්වාගේ ඒක බාධාවක් කරගන්න නැතුව ඒ භාවනා ලැබෙන්න අතුදව නැගෙන වගේ දෙනවා ආලෝක දෙනවා නෝ දැන වගේ දෙනවා බාධා කරගත්තොත් කෙලෙසක් බාධා කරේ නැත්නම් අතුදවක් අත්තරක් වෙනවා බාධා කරන විදිහට කරන එකයි මේ අරහ ආනපන බලන් ඉගෙන ගන්න එකයි කල්පනාවන්සේ භාවනා කරන්නේ රාත්‍රී කාලයේ පමණයි. භාවනා කරන වේලාවට ආස්වාස් ප්‍රස්වාස් දෙකක් කරන්නේ මහාය නිශ්චය වෙනවා. ඒක සුළු වේලාවකදී සිත විසිරෙනවා. අරමුණට වඩා ඇස ගන්නවා සිත විසිරෙන කායසිත යනවා. එවිට කුරුසි පෙරෙනවා වගේ දැනෙනවා. සමහර අවස්ථාවලදී දෙලෙන්න ඉඳලා පෙරෙනවා. කායන වසනාවේ සිට බොහෝ වෙලා ඇතිවෙනවා. අරමුණුසිය සද්ද වහන් දැනෙනවා. එච්චරයි. ඒ නිසා මේ රාත්‍රියේ භාවනා කරන දවල් වලට කෙලස් කරනවා කියන එක මට ඇහෙනකොටම රාත්‍රියට භාවනා කරන්න කියන්නේ දවල් 20 දෙකක්. ඉවරයි මම කියනවා මේ විදිහට තරලුනේ පැය පොඩ පොඩ පොඩ පොඩ වෙක් කරන්නේ මේක තමයි තේරෙනවා නම් ප්‍රමාණික ගමන ටික ටික ටික ටික මම කියන්නේ වැඩ නැත කරන්නේ සතියෙන් ගත කරන එක ජීවන පරියන්කේ විදුනා සතියෙන් ගත කිරීම සඳහා තරපතින වෙලාව කියාගන්න ඕනෝදන වෙලාව කියාගන්න විනාකෝකයක් වුණොත් අනිෂ්ඨානයක් කරගන්න පිළිවෙතේ මානකෝලට දැසීකෝ කැසිකිලි කරනකොට ගතිය කරන්නේ තාරා. කැසිකිලි කරනකොට ගතිය කරන්නේ තාරා. ඒක බලන්න කියන හැකට. දවල් වගේ අවස්ථාවලදී ඉඳගෙන ඉඳ නැතුණාට සත්‍යමත් වීමට ඒ ඡානයක කාර්යයක භාවනාවට පොදු වෙච්ච ප්‍රකාශය. කරුණාකරලා යර වඩපටි අවසානයේ තියෙන ඉදින්දා ජීවිතයේ සත්‍ය පිටුවේ පිටිමස තව ටිකක් මතු වෙන්නේ. ඒකට ඒකටම තව තල්ලුවක් දෙන්න. කරුණාවෙන් සතිය නිරෝධ කරගන්න. සතිය මාසෙ ඉඳලා මේ විදිහට දේව පාරායන සිහිදී දෙනි බවවන එකක් ඒවා සතු දේව ආරායන ආර්ථිකයන් දේව ආරායන ඒ ඉස්ලෙක් වගේ දැන් කාර්ය ටිකට වැඩ කරනවා බැලන්ස් බාර දෙකක් කරනවා ඩාක්ටර් මෙතන පුංචි වාර දාලා කෙලස් නැති අවස්ථාවක් ගන්න දෙකිනවට වැඩි කරන්නේ මේක වෙලාවට නිකම්ම අපිට මතක තියන්නේ කෙලස් දැන් දාන කෙලස් නැති අවස්ථාව අඩු අවස්ථාව පුළුවන් ප්‍රමාණයේ සාධනාත්මය කාය වශයෙන් මෙතීම සහ වැඩියෙන් සත්‍ය පිළිවීම ආදී මේ ධර්ම උපක්‍රම ටික දැඩි කරන එක බෞද්ධගත කිරීම තමයි දෙන්න දෙන තරම දේශය. ඉතිරි සංස්කාරණයේ සමාපන පිළිබඳව ආරම්භයේ කාර්යය කලින් පොරේ වැඩ බව අතුරු අපල පිළිවෙත් ගන්නේ ඉස්සරහා සෑහි ලෙස බලන දෙවි. සේම අපල ඔසවන විට පාරෝ විලක් සමග දී හැර සම්පූර්ණ පාරේ එසේ බලන අසු ඇදී එසේ බලන සදා පිළිතුරු පාරේ පාරේ ක්‍රියාත්මක කරන පාරේ විල අරගෙන විදුපොළ ගතියේ විලවලා ඇති සරණා පිළිවෙලම සාධනවා එසේ විනාඩි 40ක් පමණ සම්බන්ධ වෙන්නේ. එසේ විනාඩි 40ක් පමණ සම්බන්ධ කරන විට අපේ දැස් ආදර සතියක් දීවරක් වගේ සමගින් දැන් සම්බන්ධලා ඇති වෙන හේතුවත් අපි සිතට නිරු වැඩි නම බැරිද කාර්යයක් භාවනාවට වාඩි වෙන්නේ. මොකද අපි කාර්යයක් භාවනාවට සාර්ථක වූයේ නැත. ඒවා තමයි 5කට කඩා වැටුණු අර විද්‍යාත්මකයක් ආලෝකවත් වෙන්නේ. එසේ මොනවා වුණත් යම්කම සිදු පසු කාලයක භාවනාවක නැහැර වෙන්නේ. සක්මන් භාවනාවේදී මම එසේ ඇසල බලනකයක් හා කර්ම වේවා යන්නේ සම්පූර්ණ ආගමිකය ඉතින්නේ ඇයි. ඒ නිවසේ සක්මන් භාවනාව කරන විදිහ සිදුවේ. ආ සක්මන් භාවනාව කරන්නේ ඉවැන්නේ. අගේ කායන භාවනාවේදී නිවනට වැඩිව වායු රූපත් එක වේලාවක් විනාඩි දෙකක් තුනක් කාලයක් කියලාසු මේ විස ආරාධනයේ ඇයි වඩ උපකාරී පිටු ලබා දෙන සේවා පළවෙනි වාක්‍යය පළවෙනි වාක්‍යය එතන කියන සම්බය සංසප්පය කියන කාරණේ පයවල තියෙනවා තමයි. ඒ කියන්නේ වාහනික කෙනෙක් කියලා කියන්නේ මම දැනගන්නේ. පයවල තියෙන ධර්ම පය පිළිදෙන්න අනිවාර්ය වාහනික පාසෙක එන්නේ. ඒකවත් දැනගන්න එක ලොකු දෙයක් මොකක්ද ඒක දන්නේ. දෙක හරිම ලස්සන වැඩක් කියනවා. ඒක මගේ දත්තල කරනවා. ආයෙත් අපි පැලයක් තියෙනවා. ආශාවෙහි බැහැ කියන්නේ. මේ භාවනාව හරියනකොට කෙලෙස් නැහැ. ද්වේෂ අඩුවෙනකොට තමයි රාග ද්වේෂ අඩුවෙනකොට තමයි ජීවිතේ. ඊට පස්සේ ඒකේ රාග ද්වේෂ අඩුවන මොහේන. ඉතින් ඒකට අපි ඉරියව්ව හරු කරන්නේ. ඒකෙම ගත කරන්නේ නැති. සම්පණේදී ඉන්නත් එනවනම් හරියට යනවා කියලා කියන්නේ. නිදිමත වැඩි කරනවා. සම්පණේදී පොඩ්ඩක් ඉඳලා ඒ වාඩි වෙලා හරි නඩියට ආයෙ සම්මම කරන්නේ. ඒක දැනගන්න ඕනේ මගේ දැන් හිතේ නන්නත්තර අරමුණු යන්නේ නෑ රාගයේ ද්වේෂයේ නෑ එතකොට එන මේ නිදිමත ඒ භාවනා සාර්ථකත්වයට ලක් කරනවා. ඒක භාවනා කරනවා ඉන්න ගියාට මම මෙන්න මොකද කරන්නේ කියන එක නෙවෙයි. දැන් භාවනා කරනකොට තද රාගේ තද ද්වේෂය අඩු වෙලා තියෙනවා. ඒක දැක දැක දැක දැක සිද්ධ වෙනවා. සිද්ධ වුණොත් ප්‍රබෝධය පාන. මේ ප්‍රබෝධය තමයි ඉන්න කරන්නේ. එතන ඒකට අවදි වෙන්න. බුදු දනන්සි අවුරුදාස් අයිතිරි කිරුණා පැවැත්ත හන්නේ වැඩ කරනවා. හරියට අරමුණ ඉඳ දැකන රාග ද්වේෂ කැපිච්ච ගමන් අපිට නිදිමත වශයෙන් තමයි මේක වෙන්නේ නිදිමතක් නෙමෙයි. ඒ දේට අගය කරන්න ගන්න. ඒ දේ අත්දව දෙන්න ගන්න. ඒ දේට අනුග්‍රහ කරන්න ගන්න නිසා මට නිදිමත උනායි කියලා කියන්නේ. මොකද මේ රාගයේ විශේෂයට පිටු මම කියලා දැනගත්තොත් නිදිමත වෙන්න ප්‍රමෝදයක් ආල වෙනවා. දැන් මගේ කෙලස් කැපෙන්න පටන් ගන්නවා. ඉතින් අන්නේ විදිහට ඒක ලෑස්ති වෙලා යන තමයි මේකට උත්තර දෙන්නේ. භාවනාවේ වලට හිත අවයවාගේ දැනෙනවා. ඒවාට සිත එන කියනවා. ඒක ආරම්භයේ ඉස්සෙල්ලා. මේ වගේ දේවල් පේනකොට පුළුවන් තරම් මූල කර්මස්ථානය අමතක වෙන්න දෙන්නේ නැතුව අමතක වුණොත් මාන පාක්ෂිකයි. ඊළඟ මූල කර්මස්ථානය ගියොත් බුද්ධ පාක්ෂිකයි. කොයි දේ ආවත් తాවකාලිකව ආවත් හැගෙයිකට නැත්නම් ප්‍රයෝගික නැති මූල කර්මස්ථාන පැමිණීමේ පක්‍රමය හොයන්න. එතකොට මේකට උත්තර දුන්නා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනන්ද විද්‍යාලයේ සුභාරම්භ කරගෙන යන්නේ. එදෙහි කරවදාසි කිලේ කියන මොහොතේ සුභාරම්භයේ යෙදී ආනේ කරවදාසි කරන සුභාරම්භයේ යෙදී. එතන සාධුවාන කාලයේ සිට ආවේ කියන වෙන මොහොතේ සිට සුභික වහන්සේලා ආයුධය ගැනීම. එතන වාහනේ එතන මොහොතේ මානසික කියන්නේ සතිය දුර්ලභම තියෙන්නේ බුද්ධානුස්සති කියලා සතිය තමයි. මොකද ඒක මන මනසෙන් හදාගන්න ආරම්භ. අනවරත කියන්නේ ප්‍රකෘතිය ආරම්භ. ప్రత్యක්ෂක ලැබිය ආරම්භ. අස්පනාංග දැකිය කියන්නේ බුද්ධානුස්සති යම් ප්‍රමාණයකට කරලා අපිට මේකට ප්‍රතිඵල තියෙනවා. ඊළඟ කාලෙකට වාගලා කරලා ආනපනින් ආවා. ආනපනින් වෙන්නේ ඒකට පස්සේ ආනපාන විදිය. නිසා බුද්ධාන් දෙල බෙලාවේ ආනපාන ආයෝජනය කරලා ආනපාන වෙනකොට මේ මොකද වෙන්නේ කියලා ඔය එක නෙවෙයි කරන්නේ. ඉන්න අවස්ථාවේ ආනපානට මේ ඕනකලින් භාවනා ඉදලාගෙන කරනවා පිළිබඳට ඇහිලා. දැන් ඒ ආශ්‍රය කරනකොට මුලින්ම වැඩි වෙනවා. අපේ මනසේ ආහාර ගාහක සිරවල් ආරම්භ ඉන්දියන් ඉස්සරහන ආශය රසයේ දවාස්කෝ කරන්නේ භාවනා වැඩිව සඳහා ආධික යෝගික දෙකක් දෙනව සංවිධානය වෙන්නේ ආදී ඒවා අධ්‍ය තරක් වෙනවා උදාහරණයක් වෙනවා දුකයි අයි අයි ඉඳයි මොලේ අමරයි අයි අතරයි විකාරවල ඒ විදිහට දැනන ආශ්‍රම කියන සංවිධානයේ විස්තරවා සොයුදෑගෙන මේ ආකාරයට සමාජයේ කැමියක අවස්ථාව පිළිබඳව දැනගන්න ඕනේ. ඒක තමයි. අපිට පැහැදිලිවක් කිව්වා වගේ කාර්යයක් මට පේනවා මොනවද ඔක්කොම නිකන් දුකින් කරනවා වගේ. ඒකට පැයක විවිධයක් තියෙනවා. අතරමැද ගිලමන සත්‍ය වෙනවා. සංකේතේ හතර තුනකට දැක්වෙනවා. තරකට දේශනා කරනවා. ඒක පිළිබඳව සාභාවිකේ සහ අනුග්‍රහය වැඩි වෙලා තියෙනවා. චේතනා පැකින් කරන බැරි ප්‍රමාණයක් වෙන්නේ දෙන්නේ. ඉතින් කෙසේ නමුත් උත්සාහය වෙන්නකා අහන ප්‍රශ්න තුන පාඩේ ලක් කරගන්න සමාජයට මම පයින්න කීක සමන්නේ. මේ සාකච්ඡාව නතු යන්න බෑ. ඒසම කෙනෙක් මේ ප්‍රශ්න ලියන ඉදිරිපත් කරන එක උනන්දු කරනවා. ඒක දක්වපු භාගයක් ඔපිනි කියන පිළිවෙලකට